දෙක දෙතිස් කොටස් පඨවි ධාතු අධික පඨවි කොට්ටාසයෝ කේසා ලෝමා නඛා දන්තා තචෝ තච පංචකය මන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්ඛං වක්ක පංචකය හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං පප්පාස පංචකය මේ මේ කොටස්වල 44ක් සංඛ්‍යාවලින් පරමාර්ථ රූප ධර්ම වර්ගයන් ගණන දැක්වෙයි මෙම ග්‍රන්ථයේ ද්විතීය භාගයේහි මේ පිළිබඳ වැඩි විස්තර අඩංගු වනු ඇත අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං බඩවැල අතුණු බහන් නොදිරු ආහාර දිරු ආහාර මොලය මෙය මන්තලුංග පංචකයයි ආපෝ ධාතු අධික ආපෝ කොටාසයෝ පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ පිත සෙම සරව ලේ දහඩිය මේද තෙල් මේද චක්කය අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තා කඳුළු මස් තෙල් කෙල සොටු සන්දි ලාටු මුත්‍ර මෙය මුත්ත චක්කයයි පින්වත් යෝගාවචරය ඔබ විසින් මේ දෙතිස් කොටස් ආනාපාන චතුත්ථ ධානයෙන් මතු කරගත් ආලෝකයේ ශක්තිය උපකාර කරගෙන කෙස්වල පටන් මුත්‍රා දක්වාද මුත්‍රා සිට කෙස් දක්වාද ප්‍රගුණ වනසේ භාවනා අභ්‍යාස කරන්න කෙස් වලින් පටන්ගෙන පහළට මානසිකාර්යය පැවැත්වීමේදී මුත්‍රා දක්වාද නැවත මුත්‍රාවල සිට ඉහළට යාමේදීද විනිවිද යනසුළු ඥානයකින් ප්‍රකටව දැනගත හැකි තරමටපත් වූ විට ස්වකීය වශයෙන් දක්ෂ ලෙස පුහුණු කලායයි කිව හැකි තත්වයට පත්වන්නේය. ඒ අවස්ථාවේදී යතෝක්ත ආනාපාන චතුත්ථ ධානය මගින් පහළ වූ පැහැදිලි ආලෝකයේ උපකාරගෙන එම ආලෝකය පැතිරිය යුතුය. තමා ඉදිරියේ සිටින යෝගාවචරයෙකුගේ හෝ සත්වයෙකුගේ කයට ආලෝකය විහිදුවා හිසකෙස්වල සිට මුත්‍රා දක්වාද මුත්‍රාවල සිට හිසකෙස් දක්වාද බොහෝ වාර ගණනක් භාවනා කරන්න. සාර්ථක වූ විට තම අධ්‍යාත්මයේහි වරක්ද බාහිර වශයෙන් වරක්ද යන ලෙසට බොහෝ වාරයක් මාරු කරමින් භාවනා කරන්න. මෙසේ අජ්ජත්ත බහිද්දා වශයෙන් වාර මාරු කරමින් බොහෝ වාර ගණනක් බැලීමෙන්ම භාවනා ශක්තිය තහවුරු වන්නේය. මෙලෙස ආසන්නයේ සිට ටිකෙන් ටික ඈතට ආලෝකය පතුරවමින් බලන්න. දස දිසාවන්හිම බලන්න. ආනාපාන චතුර්ථ ධානය නිසා මතු වූ පැහැදිලි ආලෝකය මගින් මිනිස් තිරිසන් ආදී සෑම සත්වයකම එකිනෙකා අධ්‍යාත්මික හා බාහිර ලෙස වාරයෙන් වාරය බලන්න. පුරුෂයා, ස්ත්‍රිය, හරකා ආදී ලෙස නොබලා කොට්ටාශ සමූහ ලෙස බලන වාරයක් පාසා අජ්ජත් බහිද්දා යන දෙවිදිය අනුව භාවනා පළපුරුද්ද තහවුරු වීම සිදුවන්නේය. තුන් මන්සල විභංග අට කතාව 179 පිටුවෙන් කොට්ටාසානං පගුණ කාලතෝ ප ဋ ාය තීසු මුකේසු ඒකේන මුකේන විමුච්ඡ විසති කම්මට්ඨානං වන්නතෝ වා පටික්කුලතෝ වා ශුඤ්‍යතෝ වා උප ဋ ාති ආකංක මානස්ස වන්නතෝ ආකංක මානස්ස පටික්කුලතෝ ආකංක මානස්ස ශුඤ්‍යතෝ කම්මට්ඨානං උපට්ඨීසෙත්තිව තේරුම මේ දෙතිස් කොටස් අජ්ජත් බහිද්දා යන දෙආකාරයට පළපුරුද්ද තහවුරු වනතෙක් අභ්‍යාස කළ අවස්ථාවේ සිට පහත දැක්වෙන නිවන පිවිසෙන මහා දොරටු තුන අතරින් එක් දොරටුවක් මගින් సంతానගත කෙලෙස් වලින් ඒකාන්තයෙන්ම සහතික ලෙසම මිදීමට හැකිවන්නේය. එක වන්නය වර්ණය පාට කසින වශයෙන්ද දෙක පටික්කුල පිළිකුල් වශයෙන්ද තුන ශුන්‍ය ආත්මීය වශයෙන් ශුන්‍යයයි ශුන්‍යත ධාතු ස්වභාවය වශයෙන්ද ප්‍රකට විය හැකිය කැමති කෙනෙකුට වර්ණ කසින වශයෙන්ද කැමති කෙනෙකුට පටික්කුල වශයෙන්ද කැමති කෙනෙකුට ශුන්්‍යත ධාතු ස්වභාව වශයෙන්ද කමඨහන ප්‍රකට කරගත හැකිය මේ අටුවාවෙහි පැහැදිලි කොට ඇති පරිදි පින්වත් ඔබ දෙතිස් කොටස් ප්‍රගුණ වන තෙක් පුහුණු වූ පසු ඉහත සඳහන් තුන් මංසලේදී තමා කැමති මාර්ගයක් තෝරාගෙන ප්‍රගුණ කළ යුතු ඇත. මේ ග්‍රන්ථයෙහි වනාහි මාර්ග තුනම ලියා දක්වන්නෙමු. පටික්කූල මානසිකාර්ය විභංග අට කතාව 183 පිටුවෙන් එත්ත පන අත්තනෝ ජීවමානක ශරීරේ පටික්කෝලති පරිකම්මං කරොන් තස්ස අප්පනාපි උපචාරම්පි ජායති පරස්ස ජීවමානක ශරීරේ පටික්කෝලන්ති මානසිකරොන් තස්ස නේව අප්පනා ජායති න උපචාරං නනුව දස්සසු අසුබේසු උබය මේතං ජායතිති ආම ජායති තානිහි අනුපාදින්නකං පක්ඛටීන තිතානි තස්මා තත්ත අපනාපි උපචාරම්පි ජායති ඉදම් පන උපාදින්න පක්කේ ටිතං තේනේ වෙත්ත උබය මේ මේ පතං න ජායති අසුභානුපස්සනා සංඛාත පන විපස්සනා භාවනා හෝති තී වේදිතබ්බා තේරුම අජ්ජත් බහිද්දා යන කොටස් දෙක අතරින් තමාගේ ජීවිතයේ පැවැත්ම හා සම්බන්ධය ඇති අජ්ජත් ශරීර කූඩුව තුල දෙතිස් කොටස් අතරින් එකක් හෝ වේවා සමූහයක් හෝ වේවා පිළිකුල් යයි පරිකර්ම කරන යෝගාවචර පුද්ගල సంతානයේ අර්පණා ධානයේද උපචාර ධානයේද යන දෙකම පහළ විය හැකිය. බාහිර සජීවී කෙනෙකුගේ ශරීර කොටාස තුල පිහිටා ඇති කොටස් පිළිකුල් යයි සිත යොදා බැලීමේදී උපචාර සමාධියද පහළ විය නොහැක. අර්පණා ධානයද නොලැබෙයි. 10ක් වූ අසුබ නිමිති අරමුණු කොට භාවනා කිරීමේදී අර්පණා ධාන, උපචාර ධාන යන දෙකම ලබාගත හැකි බව සත්‍ය නොවන්නේද යන්න ප්‍රශ්නයකි. මෙයට පිළිතුර ඔව් යන්නයි. එම අශුභ නිමිති අනුපාදින්නක පක්ක හෙවත් අවිඥානක පක්ෂයේ පිහිටා ඇත. ඒ නිසා දසාකාර වූ මලමිනී අරමුණු කොට භාවනා කිරීමෙන් අසුභ කර්මස්ථානයේහි අර්පණා ධානද උපචාර ධානද පහළ විය හැකිය. තවදුරටත් මේ බහිද්දා වන්නා වූ පන ඇති අනිකෙකුගේ ශරීරයේ පිහිටා ඇති දෙතිස් කොටස්ම සවිඥානික පැත්තේ පිහිටා ඇත. පන ඇති බහිද්දා කෙනෙකුගේ ශරීරයේ පිහිටා ඇති දෙතිස් කොටස් අනුව අර්පණා උපචාර යන දෙකම පහළ විය නොහැකිය. එහෙත් අසුභානුපස්සනා යයි කියන විදර්ශනා භාවනාව වනාහි සිදුවිය හැක්කක් ලෙස දත යුතුය. විජය සූත්‍ර ආදීෙහි සවිඥානික අනුපස්සනාව ඇත. එය සවිස්තරව විපස්සනා කොටසෙහි ඇත. මූල ටීකාවෙහි දැක්වෙන පැහැදිලි කිරීම මූල ටීකා 2 155 156 පිටුවලින් අනුපාදින්නකේ පක්ඛේ තිතානි දස ආකාර වූ අසුබ අරමුණු කොටගත් මලමිනි අනුපාදින්නක පක්ඛ හෙවත් අවිඥානක කොටස්හි පිහිටා ඇති බව අටුවාව කියයි. එම කීම අනුව සෑගිරි කන්ද වාසී මහාතිස්ස තෙරුන් වහන්සේ මෙන්ද සංඝරක්කිත මහතෙරුන් වහන්සේ අතවැසි සාමණේර නම මෙන්ද බහිද්දා සවිඥානික සත්වයන්ගේ ශරීරයේ පිහිටා ඇති කොටස් 32හිද අනුපාදින්නක පක්ක හෙවත් අවිඥානික කොටසෙහි මෙන් අරමුණ ගැනීමට සමත් යෝගාවචරයාගේ චිත්ත સંතානේ දසවිද වූ අසුබයන් වශයෙන් සවිඥානික ශරීරයකින් වුවද ප්‍රකට වූ අසුබ නිමිත්ත අනුව උපචාර සමාධියට පැමිණීම සම්බන්ධයෙන් වූ උපදෙස් යයි මෙය දතිය යුතුය. පැහැදිලි කිරීම අත්තිස්ස කායේ එනම් ඔහුගේ කයෙහි 32ක් කොටාස ඇත්තේ යයි කෙස් ආදී කොටස් වෙන කෙනෙකුගේ කෙස් ආදී වශයෙන් ගැනීම සත්වයෙකු වශයෙන් ගැනීමක් වන්නේය. එලෙස නොගෙන ඉමස්මින් කායේ හෙවත් මේ කයෙහි යයි ගන්නා කල්හි සත්වයෙකු ලෙස ගැනීම නම් වූ දෝෂය දුරු වෙයි. එලෙස සත්වයෙකු ලෙස වරදවා ගැනීමෙන් තොරව මගේ යයි වරදවා ගන්නා කයට මගේ කයයයි නොකියා මමයයි මානසිකාරය නොපවන තාක්කල් අධ්‍යාත්මික වශයෙන් ප්‍රකට ලෙස පිහිටා ඇති තමාගේ දෙතිස් කොටස් මත සතිය මනා ලෙස පිහිටනසේ බහිද්දා ශරීරයක සතිය මනා කොට නොපිහිටයි මේ නිසා බහිද්දා කෙනෙකුගේ ශරීරෙහි පිළිකුල් ලෙස මානසිකාරයේ පැවැත්වීමෙන් අර්පණා ධානයට පත්විය නොහැකිය. අර්පණාවන්ට පත්විය නොහැකි නමුත් සුත්ත නිපාතේ 60 ඇති විජේ සූත්‍රයේහි දේශනා කොට ඇති පරිදි විපස්සනා කොටසට පත් වූ විට තම ස්කන්ධෙහි හා අනිකෙකුගේ ස්කන්ධෙහිද ඇති ඇති හැටියෙන්ම ආදීනව දකිමින් භාවනා කරන ආදීනවානුපස්සනාව යයි කියන විපස්සනා ඥානය බාහිර කෙනෙකුගේ දෙතිස් කොටස් අනුව සිදුවිය හැකිය. මෙලෙස මෙසේ අදහස් ඉදිරිපත් කරන අටුවාචාරීන් වහන්සේලා අසුභානුපස්සනා යයි කිව හැකි විපස්සනාව සිදුවිය හැකි යයි කියන බව දැනගත යුතුය. මේ මූල ටීකාචාරීන් වහන්සේ විසින් පැහැදිලි කරන ලද අයුරු අජ්ජත් දෙතිස් කොටස් මගින් උපචාර අර්පණා ධානද බහිද්දා සවිඥානික සිරුරක් මලමිනියක්සේගෙන වෙනත් විදියකට දක්වතොත් බහිද්දා සවිඥානික සත්වයන්ගේ දෙතිස් කොටස් බහිද්දා අවිඥානික මලමිනියක් කොටස් මෙන්ගෙන පිළිකුල් වශයෙන් භාවනා කිරීම නිසා බහිද්දා කොට්ටාශයන්හි උපචාර සමාධියද ලබාගත හැකිය. උපචාර ධානයන්හි ධානාංග පහම ඇත. අර්පණා ධානයේහිද ධානාංග පහම ඇත. ධානාංග වශයෙන් මෙලෙස සමවන අතර ශක්තිය අතින් පමණක් වෙනස් වනු ඇත. උපචාර අවස්ථාවෙහි නීවරයන් දුරු කළ හැකි නිසා භාවනා සිත කමඨහන් අරමුණෙහි නොසැලී පැහැදිලිව පිහිටයි. ධානයටපත් වූ අවස්ථාවේ ධානාංගයන් ඊතා ප්‍රකටව බලවත්ව පහළ නිසා සිත නොසැලී පවතී. උපචාර අවස්ථාවේ ධානාංග බලවත් නැත. විසුද්ධි මාර්ගයේ 94 පිටුවෙන් අට්ඨික කම්මට්ඨානය විසුද්ධි මාර්ගයේ 196 පිටුව දෙතිස් කොටස් මනාව ප්‍රගුණ කරගත් යෝගාවචරයා හට එම කොටාසයන් සමස්තයක් ලෙස හෝ එකක් එකක් වශයෙන් අරමුණු කොට පටික්කුල මනස්කාරය වැඩි හැකිය. මෙහිදී අට්ටික කොට්ටාසය එකක් ලෙසගෙන භාවනා කරන ආකාරය පැහැදිලි කළ යුතුයි. මේ අජ්ජත්ත බහිද්දා යන ක්‍රම දෙකින් කැමැති එකකින් පටන් ගත හැකිය. මෙහිදී අජ්ජත්ත වශයෙන් භාවනා කරන ක්‍රමය විස්තරය කරන්නෙමු. පින්වත් ඔබ ආනාපාන චතුර්ථ ධාන සමාධිය නැවත තහවුරු කරන්න. ආලෝක ශක්තිය දීප්තිමත්ව වඩ වඩාත් ප්‍රභාස්වර වූ අවස්ථාවේ අජ්ජත් දෙතිස් කොට්ටාසයන් පරිග්‍රහ කරන්න. ආලෝකයෙන් බාහිර සත්වයෙකුගේ දෙතිස් කොටස්ද මෙසේ පරිග්‍රහ කරන්න. අජ්ජත් බහිද්දා වශයෙන් මාරුවෙන් මාරුවට වරක් දෙකක් පරිග්‍රහ කරන්න. අනතුරුව අජ්ජත්තික අට්ටික කොට්ටාසය ඥානයෙන් පිනුවක් සමූහයක් වශයෙන් පරිග්‍රහ කරන්න. ප්‍රකට වූ විට එහි පිළිකුල් ස්වභාවය අරමුණු කොට පටික්කූලං පටික්කූලං එනම් පිළිකුල් පිළිකුල් යයි හෝ අට්ඨිකං පටික්කූලං එනම් ඇට පිළිකුල් යයි හෝ අට්ඨිකං අට්ඨිකං එනම් ඇට ඇට යයි හෝ පාලියෙන් හෝ සිංහලෙන් කැමැති ලෙස භාවනා කරන්න. මේ පිළිකුල් වූ අට්ටික අරමුණේ පැයක් දෙකක් ලෙස භාවනාසිත ශාන්තව පිහිටන ලෙස උත්සාහවත් වන්න. ආනාපාන චතුර්ථ ධානයේ බලවත් උපනිශ්‍රය ශක්තියේ පිහිට ලැබ මෙම පටික්කුල මානසිකාර භාවනාසිත ශක්තිය අතින් සම්පූර්ණව පවතිනු ඇත. මෙසේ භාවනාවෙන් පටික්කුල ස්වභාවය ඥාණයට ප්‍රකට වනසේ භාවනා කරන්න. උග්ඝා නිමිත්ත හා පටිභාග නිමිත්ත විසුද්ධි මාර්ගයේ 196 පිටුවෙන් තත්ත කේසාදී වන්න సంఠාන දිකෝ දිසෝකාස පරිවෙජ්ජද වශයෙන් උප ဋ ාණං උග්ඝා නිමිත්තං සබ්බකාරතෝ පටික්කූල වශයෙන් උප ဋ ාණං පටිභාග නිමිත්තං ইহත අටුවාවේ විස්තර වන පරිදි වන්න එනම් අට්ටිකේහි වර්ණය సంతාන එනම් අට්ටිකේහි රූප සටහන දිසා එනම් අට්ටිකේහි ඇති ඉහළ පහළ කොටස් ඕකාස එනම් අට්ටික පිහිටි ස්ථානය පරිච්ඡේද එනම් අනෙක් කොට්ටාස සමග මිශ්‍ර නොවි අට්ටික කොට්ටාසයේ වෙන්ව පිහිටීම. එනම් ඇටසැකිල්ලේ ඇට එකින් එක මිශ්‍ර වීමක් නැතිව පවතින ආකාරය මේ පස් ආකාරයට ප්‍රකට වූ අට්ටික කොට්ටාස වනාහි උග්ඝහ නිමිත්ත වන්නේය. මේ සියල්ලම පිළිකුල් වශයෙන් ප්‍රකට වූ අට්ටික කොට්ටාස වනාහි පටිභාග නිමිත්ත වන්නේය. මේ පිළිකුල් ස්වභාවය වශයෙන් ප්‍රකට වූ අට්ටික කොට්ටාස පටිභාග නිමිත්ත උපයෝගී කරගෙන භාවනා කරන යෝගාවචර පුද්ගලයා හට ප්‍රථම ධානයේ ශක්තියෙන් අර්පණා ධාන පහළ වෙයි. කයෙහි ඉතිරි කොටස් කැමතිනම් මේ ක්‍රමයටම භාවනා කළ හැකිය. ධාන අංග පහ. විතක්ක පිළිකුල් වූ අට්ටික අරමුණට සිත නැංවීමේ ස්වභාවය. විචාර පිළිකුල් වූ අට්ටික අරමුණ නැවත නැවතත් සලකා බැලීම විචාරීම පීති පිළිකුල් අට්ටික අරමුණ මත ප්‍රමෝදයට පත්වීම සුඛ පිළිකුල් අට්ටික අරමුණෙහි රසය සුවසේ විඳින ස්වභාවය ඒකාග්‍රතාව පිළිකුල් වූ අට්ටික අරමුණ මතම සිත පිහිටා ශාන්තව තැන්පත් වන ස්වභාවය. පීති සෝමනස්ස මෙතරම් පිළිකුල් වූ අට්ටික කොට්ටාස මත කුමන ක්‍රමයකින් පීති සෝමනස්ස පහළ විය හැක්තේ දැයි ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. එයට පිළිතුරු මෙසේය. පටික්කුල මානසිකාරයට අනුව භාවනා කරන විට මේ අට්ටික කොට්ටාස ඒකාන්තයෙන් පිළිකුල් නමුත් අද්දා ඉමාය පටිපදාය ජරා මරණ මහා පරිමුච්චිස්සාමි ඒකාන්තයෙන් මේ ප්‍රතිපදාව මගින් ජරා දුක මරණ දුක යන දෙකෙන් නිදහස් වන්නෙමි යයි ලබා ගන්නා ආනිසංස පිළිබඳව බලාපොරොත්තු ඇති බැවින්ද නීවරණ නම් වූ සිත කෙලසන ධර්ම දුරු කළ හැකි නිසාද අට්ඨික පටිභාග අරමුණෙහි පීති සෝමනස්ස පහළ විය හැකිය. ලෞකික උපමාවක් ගතහොත් මම දැන් විශේෂ ගෙවීමක් ලබන්නෙමියයි ලාභ බලාපොරොත්තු සහිත වූ කසල සෝදකයෙකුට විශාල කසල ගොඩක් අරමුණු කොට එම කසල ගොඩ මත පීති සෝමනස්ස පහළවන්නාseed නොදරිය හැකි වූ ව්‍යාධි දුකකට පත් වූ රෝගියෙකුට වමනය හා විරේකයේ සිදුවන විට පීති සෝමනස්ස පහලවන්නාseද යයි දැනගත යුතුයි. විසුද්ධි මාර්ගයේ 143 පිටුවෙන් ප්‍රවේශම් විය යුතු තැනක් විභංග අට කතාව 181 පිටුවෙන් මේ පටික්කුල මානසිකාරයෙන් අට්ටික කොට්ටාස අරමුණු කොටගෙන භාවනා කරන විට අට්ටික යන ප්‍රඥාප්ති නාමය දුරුකොට පිළිකුල්ය පිළිකුල්ය යනුවෙන් සතිය පිහිටුවා ගන්න. එහෙත් ආධුනිකයෙකුට ප්‍රථමයෙන් පටික්කුලේ ප්‍රකට වශයෙන් නොඇතිහිය හැකිය. පටික්කුල ස්වභාවය ප්‍රකට වන තෙක් අට්ඨික යන ප්‍රඥප්ති නාමය පාවිච්චි කරන්න. පසුව පිළිකුල් ස්වභාවය ප්‍රකට වනු ඇත. එම අවස්ථාවේදී අට්ඨික යන ප්‍රඥප්තිය හැරදමා පිළිකුල් වශයෙන් පමණක් සම්මර්ෂණය කරන්න. ඉහත පැහැදිලි කළ පස් ආකාරයෙන් පිළිකුල් බව ප්‍රකට වනසේ මානසිකාර්යය පවත්වන්න. අජ්ජත්ත බහිද්දා විභංග අට කතාව 174 පිටුවෙන් අජ්ජත්ත වශයෙන් දෙතිස් කොටස් අභ්‍යාස කළ අවස්ථාවෙහි යෝගාවචර පුද්ගලයා බාහිර කෙනෙකුගේ సంతානෙහිද කොට්ටාශයන් අනුව මානසිකාර්යය පැවැත්වීමෙන් කොට්ටාස සියල්ලම ප්‍රකට වීමෙන් ගමන් කරන සිටින නොයෙක් ක්‍රියා කරන මනුෂ්‍ය තිරිසන් ආදී කොට ඇති සත්වයන් සත්වයන් යයි ගැනීමට සුදුසු ස්වභාවය බැහැර කොට කොට්ටාස සමූහ පමණක් බව ප්‍රකට කරගන්නේය. ආලෝකයේ බලවත්කමින් දැක ගනිමින් සිටින්නා වූ එම මනුෂ්‍ය තිරස්සන් ආදී සත්වයන් කෑමට ගන්නා ආහාර වනාහි ශරීර කොට්ටාසවල ඇතුළු කරගන්නාසේ ප්‍රකට වන්නේය. එම අවස්ථාවෙහි යෝගාවචර පුද්ගලයා අජ්ජත්ත කොට්ටාස බොහොමයක් හෝ ප්‍රකට වූ එක කොට්ටාසයක් හෝ පිළිකුල් යයි නැවත නැවත මනසිකාරය පවත්වන්නේ නම් ක්‍රමෙන් අර්පණා ධාන පහළ විය හැකිය. මේ අටුවාවෙහි විස්තර කරන ලෙසට පින්වත් ඔබ අජ්ජත් අට්ටික කොට්ටාසයන්හි පිළිකුල් වශයෙන් මානසිකාර්යය පැවැත්වීමෙන් ප්‍රථම ධානයට පැමිණේ. අනතුරුව එය පංච වසීතාවයෙන් අනුව ප්‍රගුණ කරන්න. මෙසේ ප්‍රගුණ කළ අවස්ථාවෙහි සමීපයේ සිටින කෙනෙකු හෝ අනෙකෙකු වෙත ආලෝකයේ යොමු කොට අට්ටික කොට්ටාසය අරමුණු කොට පිළිකුල් වශයෙන්ම මානසිකාර්යය කරන්න. ධානාංගයන් ප්‍රකටව වැටහෙන තෙක් මෙසේ කරන්න. එහෙත් මෙම ධානය ইহත මූල ටීකාවේ විස්තර කර පරිදි බහිද්දා එනම් මලමිනියක වැනි අට්ටිකයක් ලෙසගෙන මානසිකාර්යය පැවැත්වීමෙන් ලැබූ උපචාර ධානය පමණක් වන්නේය. එම ධානාංගයන් ප්‍රකට වූ විට අජ්ජත් වශයෙන් නැවත අධ්‍යාත්මික අට්ටිකයේම පිළිකුල් වශයෙන් මානසිකාර්යය පවත්වන්න. අජ්ජත් වරක් බහිද්දා වරක් යන ලෙසට මානසිකාරය කරන්න. මෙසේ කිරීමේදී පටික්කුල මානසිකාර භාවනාව ශක්තිමත් වන්නේය. අනතුරුව ආලෝකයේ මගින් හමු කරගත් දස දිසාවන්හි තිබෙන සියලු අට්ටික කොට්ටාශයන්ද එකින් එක එම ක්‍රමයටමගෙන භාවනා කරන්න. ළඟ දුර සෑමතනම ඥානය පතුරවා එම ක්‍රමයට අජ්ජත් වරක් බහිද්දා වරක් ලෙසට භාවනා කරන්න. දස දිසාවන්ගෙන් ඕනෑම දිසාවක් අනුව බලන වාරයක් පාසා අට්ටික කොටස් දැකගත හැකිවන පරිදි අභ්‍යාස කරන්න. සමර්ථභාවයට පත් වූ විට ඕදාත කසිනයට මාරු වීම කල හැකිය. තුන වර්ණ කසින වර්ණ කසින හතර ආකාරය දෙතිස් කොටස් මගින් නීල, පීත, ලෝහිත, ඕදාත යන වර්ණ කසින හතරම ලබාගත හැකිය. නීල කසිනය කෙස්ලොම් හා ඇසෙහි කළු ඉංගිරියාවද යන කළු නිල් වර්ණ අරමුණු කොට නීලං නීලං නැතිනම් නිල් නිල් යයි මානසිකාරයේ පවත්වන පුද්ගලයාට චතුර්ථ ධාන පංචම ධාන දක්වා ධාන පහළ විය හැකිය. මේ ධානයන් විපස්සනාවට පදනම් කොට විපස්සනා විපස්සනා ඥාන වැඩි හැකිනම් අරහත්වේ දක්වා යාගත හැකිය. විභංග අට කතාව 176 පිටුවෙන්. පීත කසිනය මේ දෙය ඇසෙහි කහපාට කහපාට හම කහපාට අත්ල පත්ල යන කොටස් අරමුණු කොට පීතකං පීතකං නැත්නම් කහ කහ යයි මානසිකාරය පවත්වන්න. එවිට කලින් පරිදිම චතුර්ථ ධාන පංචම ධානතෙක් ධාන පහළ විය හැකිය. මේ ධානද විපස්සනාවට පාදක කොට විපස්සනා ඥාන වැඩි හැකිනම් අරහත් ඵලයතෙක් යාගත හැකිය. ලෝහිත කසිනය මස් රුධිර දිව ඇසෙහි රතු පාට කොටස් යන රතු පාටවල් අරමුණු කොට ලෝහිතකං ලෝහිතකං නැත්නම් රතු රතු යයි මානසිකාර්යය පවත්වන්න. එවිට චතුර්ථ ධාන පංචම ධාන දක්වා ධාන පහළ විය හැකිය. එම ධානයන් විපස්සනාවට පාදක කොට විපස්සනා නුවණ වැඩිවීමට හැකිනම් අරහත් ඵලයේතෙක් යාගත හැකිය. ඕදාත කසිනය. අත් පා නිය දත් සම ඇට ඇස් යන තැන්වල සුදු පාට අරමුණු කොට ඕ දාතං ඕ දාතං හෝ සුදු සුදු යයි මානසිකාර්ය පවත්වන පුද්ගලයාට චතුර්ථ ධාන පංචම ධාන තෙක් ධාන පහළ විය හැකිය. මේ ධානයන් විපස්සනාවට පාදක කොට විදසුන් නුවණ ලැබුමට හැකිනම් අරහත්වේ තෙක්ම යාගත හැකිය. අභිභායතන ධාන මෙසේ දෙතිස් කොටස් වල වර්ණ කසින හතරටම මාරු වී එම කසින අරමුණු අභිභවමින් ලබාගත් ධාන බැවින් අභිභායතන ධාන යයි කියනු ලැබේ. කෙලස් කසට ආදී විරුද්ධ ධර්මයන් පහසුවෙන් මැඩලමින් යහපත් යටපත් කරගත හැකි බැවින්ද අභිභායතන ධානයයි කියනු ලැබේ. දීගනිකා අට කතාවේ 390 පිටුව සහ මජ්ක්‍ධිම නිකාය අට කතාවේ 3 176 පිටුව අංගුත්තර නිකායේ අට කතාවේ 2 781 පිටුවෙන් අභිභායතන යනු අභිභවනය කරන අර්ථයයි රූපාවචර ධානයෝ කිනම් ධර්මයක් අභිභවනය කරද්ද විරුද්ධ පාක්ෂික ධර්මයන්ද කසින අරමුණද අභිභවනය කරති එම අභිභායතන ධානයෝ කෙලින්ම ප්‍රතික්ෂේප වී වශයෙන් ප්‍රත්‍යනීක ධර්මතාවයන් අභිභවනය කරයි. අභිභායතන ධානයන් ලබාගනු පිණිස භාවනා කරන යෝගාවචර තෙමේ තම තියුණු මෙන්ම කාර්යක්ෂම ඥානයෙන් කසින අරමුණුද අභිභවා යන්නේය. ශරීරය ඊතා කුඩා කොටස් වුවදගෙන නීල කසිනේ භාවනා කරන විට නීල වර්ණ කසින නිමිත්ත පහළවනවත් සමගම අර්පණා ධානය පහළ විය හැක්කේ යයි කියනු ලැබේ. මෙලෙස පහළ විය හැකි ධානයට අභිභායතන ධානයයි කියනු ලැබේ. පරිසම්බිද අට කතාවේ 56 පිටුවෙන් අභිභූ යන්නද සත්‍ය වී ආයතන යන්නද සත්‍ය නිසා අභිභායතන නම් වූ ධර්මය වන්නේය. යෝගාවචර පුද්ගලයාගේ කසින පරිකර්ම භාවනාව හා ඥානය කසින අරමුණ හා විරුද්ධ ධර්මයන් මැඩලිය හැකි බැවින් අභිභූ නම් වේ. එම අභිභූ නම් වූ ආයතන හේතු ධර්මය ප්‍රකට ධානයෝ අභිභායතන ධාන නම් වෙති. වෙනත් විදියකට දක්වතොත් යටපත් කිරීමට සුදුසු වූ කසින අරමුණ යයි කිය හැකි හේතුව සහිත ධානය අභිභායතන ධාන නම් වෙයි. කසින අරමුණ අභිභවනය මැඩලීමට හැකි නිසා අභිභූ යන්නද සත්‍ය වී යෝගාවචර පුද්ගලයාගේ විශේෂ සුඛය පිහිටන ආයතන වශයෙන්ද සත්‍ය බැවින් සංප්‍රයුක්ත ධර්මයන්ද සහිත රූපාවචර ධානය අභිභායතන ධාන නම් වෙයි. දීඝනිකාය ටීකාව 2 159 පිටුවෙන් මජ්ක්‍ධිම නිකාය ටීකාව 3 121 පිටුවෙන් අංගුත්තර නිකාය ටීකාව 3 245 පිටුවෙන් කසින අරමුණ අභිභවනය කොට මැඩලීමට හැකියයි කියනු ලබන මෙම පීති වැනි ඊතා කුඩා කසින මණ්ඩලයක් වේවා හිස් කබල් ඇටයෙන් ලොකු කසින මණ්ඩලයක් හෝ වේවා එම කසින අරමුණ පහසුවෙන් වෙහෙස නොගෙන සුවසේ දස දිසාවට හෝ අනන්ත සක්වලතෙක් හෝ විහිදුවාලිය හැකි අර්පණා ධානයට ළඟාවන තෙක් භාවනා කළ හැකි බව දති යුතුය. බුදුරජාණන් වහන්සේ මේ අභිවායතන ධානයන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දීඝනිකාය 2 172 පිටුවේ සහ අංගුත්තර නිකාය 5 278 පිටුවේ අභිභායතන සූත්‍රයේහි ආදී තන්වල දේශනා කොට ඇතිසේක අජ්ජත්ත හා බහිද්දා සූත්‍රාන්ත දේශනාවන්හි දීඝනිකාය 2 172 පිටුවේ අජ්ජත්තං රූප සංඤී ඒකෝ බහිද්දා රූපානි පස්සති පරිත්තානි අනාදී ලෙස අජ්ජත්ත කොට්ටාසයන්හිද වර්ණ කසින වඩන ආකාරයන් අඩංගු කොට දේශනා කරන ලද්දේය ධම්මසංගණී පාළියේහි 96 පිටුව අජ්ජත්තං අරූප සංඤී යන අජ්ජත්ත කොට්ටාසයන්හි වර්ණ කසින භාවනා වඩන ක්‍රමය දේශනා කොට නැත්තේය. මෙලෙස නොදෙසීමට හේතුව අටුවාවෙහි මෙලෙස පැහැදිලි කොට ඇත. ධම්මසංගණී අටුවාව 78 පිටුවෙන් මූල ටීකාවේ 1 106 පිටුව අනු ටීකාව 1 114 පිටුවෙන් යෝගාවචර පුද්ගලයා අජ්ජත් කොටස් 32 හි පිහිටා ඇති කසින රූපයන් වර්ණ කසින අරමුණ වශයෙන් භාවනා කළ කලෙහි අජ්ජත්තිකේ රූපේ පරිකම්මා වශයෙන් අජ්ජත්තං රූපසඤ්ඤේ නාම හෝති යයි දීගනිකාය අටුවාවේ 390 පිටුවේහි දැක්වෙන ලෙසට පරිකර්ම භාවනාව විය හැක්කේය. එහෙත් අජ්ජත් කොට්ටාසයන්හි වර්ණය අරමුණු කොට කසින පරිකර්ම වැඩූ අජ්ජත්ත කසින රූපයන් බහිද්දා කසින රූපයන් තරම් ප්‍රකට නැත්තේය. ඥානය තියුණු පුද්ගලයන් සඳහා කසින පටිභාග නිමිත්ත පහළවීම සමගම උපචාර සමාධි ජවන වීති ස්වල්ප වාරයක් පහළ වී අර්පණා ධාන පහළ විය හැකියවීම කසින මණ්ඩල අරමුණ අභිභවනය කොට මැඩලිය හැකියවීම නිසාම වන බව දතිය යුතුය. මෙලෙස අභිභවනය කොට මැඩලිය හැකිවීමද කසින රූපයාගේ ප්‍රකට බව ඇතිවීම පමණක්ම සිදුවිය හැකිය. ප්‍රකට භාවයේ නොමැති විට නොම විය හැකිය. අජ්ජත්ත කොට්ටාසයන්හි කසින රූපය ප්‍රකට නැති නිසා අජ්ජත්ත කසින රූපයන්හි පරිකර්ම භාවනා පමණක් සිදුවී උපචාර භාවනා අර්පණා භාවනා සිදු නොවිය හැකි වන්නේය. මෙසේ සූත්‍රාන්ත මෙන්ම අභිධර්ම පාළි අනුවත් කසින රූප භාවනා වඩන යෝගාවචර පුද්ගලයෝ බහිද්දා කොට්ටාසයන්හි වර්ණ කසින රූප මගින්ම අර්පණා ධානයටම පත්වන තෙක් මැඩලීම කරන්නාහ. බහිද්දා කසින රූප පමණක් අර්පණා ධානයටම පත්වන තෙක් වැඩිම කළ හැකිය. බහිද්දා කසින රූප ප්‍රකට වීම නිසා මෙය සිදුවන්නේය. ඒ නිසා යෝගාවචර පුද්ගලයා අජ්ජත්ත කසින රූපේහි පරිකර්ම භාවනාව වැඩූ පසු දිගටම බහිද්දා කසින රූපේහිද පරිකර්ම භාවනා උපචාර භාවනා අර්පණා භාවනා යනාදිය අභිභායතන ධාන කැමතිවන්නේ නම් වැඩි යුතුයමය ඉදින් අජ්ජත්ත කසින රූප මගින් සාර්ථකව පරිකර්ම භාවනා වැඩිම නොකළ හැකි වන්නේ නම්ද අජ්ජත් කසින රූප මගින් පමණක්ම කසින පරිකර්ම භාවනා වැඩිවීමට අකමැති නම්ද අජ්ජත් කසින රූප මත කසින පරිකර්ම භාවනාව නොකරන පුද්ගලයාට බහිද්දා කසින රූපයන් මත පමණක් කසින පරිකර්ම භාවනා උපචාර භාවනා අර්පණා භාවනා යන මේවා වැඩි හැකි වන්නේය එම නිසා බහිද්දා කසින රූප සූත්‍රාන්ත ක්‍රමයටම හෝ අභිධර්ම ක්‍රමයට හෝ අනුව පොදු වශයෙන් දේශනා කිරීමට සුදුසු වන බැවින් ඒ සූත්‍රාන්ත පාළියේද අභිධර්ම පාළියේද දේශනා කොට ඇත්තේය. මේ අභිභායතන ධානයන්හි කසින අරමුණු මත පහත සඳහන් ලෙසට සතර ආකාරයකින් දක්වා ඇත. ධම්මසංගණි අට කතා 178 පිටුවෙන් පරිත්ත එනම් පතුරුවාලිය නොහැකි කුඩා කසින මණ්ඩල අප්පමාන පැතිර යන ලෙස විහිදුව හැකි කසින මණ්ඩල සුවන්න සුන්දර වර්ණ ඇති කසින මණ්ඩල දුබ්බන්න දුර්වර්ණ වූ අවලස්සන කසින මණ්ඩල මෙහිලා පරිත්ත පැතිරවිය නොහැකි කුඩා කසින මණ්ඩල රූපය විතක් චරිත බහුල පුද්ගලයාගේ හැකියාවෙන් පහළවන්නේය. අප්පමාන පැතිරීම සඳහා ප්‍රමාණයක් නැතිව විහිදුවක හැකි කසින රූපය මෝහ චරිත බහුල පුද්ගලයාගේ හැකියාවෙන් පහළ වෙයි. සුවන්න සුන්දර වර්ණ කසින රූපය දෝෂ චරිත බහුල පුද්ගලයාගේ හැකියාවෙන් පහළවන්නේය. දුබ්බන්න දුර්වර්ණ වූ කසින රූපය රාග චරිත බහුල පුද්ගලයාගේ හැකියාව මගින් පහළවන්නේය. ඕදාත කසිනයට අංගුත්තර නිකාය 6 112 පිටුවෙන් මහණෙනි මේ අභිභායතන ධාන වර්ග 8 අතුරෙන් සමහර යෝගාවචර පුද්ගලයෙක් තම අධ්‍යාත්මික సంతානයේ පිහිටා ඇති කොට්ටාසයන්ගේ සටහන් මත භාවනා නොකර බහිද්දා වශයෙන් ඇති සුදු වර්ණය ඇති කසින රූපය මත භාවනා කරයි. එම කසින රූපය අභිබවා මම දනිමි මම දනිමි යයි නිවැරදි සංඥාව වන්නේය. මේ අභිභායතන ධානය වනාහි උත්තමද අග්‍රද වන්නේය. ইহත දේශනාවට අනුව වර්ණ කසින හතර තුලින් ඕදාත කසිනය යෝගාවචර පුද්ගලයාගේ සිතෙහි විශේෂ පැහැදිලිකමක් ඇති කරවන උත්තම වූ කසිනයක් වන්නේය. ඒ නිසා ඕදාත කසිනය භාවනා කරන ක්‍රමය ප්‍රමුඛ කොට විස්තර කරන්නෙමු. ආනාපාන චතුර්ථ ධානය යලිත් තහවුරු කරන්න. ආලෝකය වඩ වඩාත් ප්‍රභාස්වර වූ කල අජ්ජත් දෙතිස් කොටස් පරිග්‍රහ කරන්න. තමා ඉදිරියේ හෝ ආසන්න තැනක සිටින කෙනෙකුගේ බහිද්දා දෙතිස් කොටස් පැහැදිලි කරන්න. එම බහිද්දා කොටස් වල අට්ටික කොටස පරිග්‍රහ කරන්න. පටික්කුල වශයෙන් මනසිකාර කරනු කැමතේ නම් එසේ කරන්න. නැතිනම් එම අට්ටිකයම පරිග්‍රහ කරන්න. එම බහිද්දා අට්ටිකයෙහි ඊතා සුදුතනක් තෝරාගෙන හෝ සියල්ල සුදු අට්ටිකය සමස්තයක් වශයෙන් ගෙන හෝ නැතිනම් හිස් කබලයේ පිටුපස අරමුණු කොට හෝ ඕදාත ඕදාත කියා හෝ සුදු සුදු යයි මානසිකාර්යය පවත්වන්න. ඉදින් ඔබගේ චිත්ත ශක්තිය බලවත් වූ විට අජ්ජත් අට්ටිකය පිළිකුල් වශයෙන් මානසිකාර පවත්වා ප්‍රථම ධානයට පත්ව එම අට්ටිකයේද සුදු පාටට පෙනෙන කල එම සුදු වර්ණය මතද පරිකර්ම භාවනාව වැඩි හැකිය. අජ්ජත් කසින රූපයේ සමග අර්පණා ධානයට ළඟා විය නොහැකි නිසා බහිද්දා අට්ටික කොටාසේහි සුදු පාට අරමුණු කොට ඕදාත කසිනේ දිගට භාවනා කළ යුතුය ඇත. එසේ නොමැතිව බහිද්දා අට්ටික කොටසෙහි පමණක් ඕදාත කසිනයට යන්නේ නම් ඉහත විස්තර කළ ක්‍රමයට අනුව භාවනා කළ හැකිය. බහිද්දා අට්ටික කොට්ටාසයන් පිළිකුල් වශයෙන් මානසිකාරයේ පැවැත්වීම වනාහි පටික්කුල මානසිකාර කම්මට්ටානේ වැඩි හැකියවීම අට්ටික කොට්ටාස තහවුරු වීම ඒවා වඩාත් සුදට ප්‍රකට වීම යන මේ කරුණු තුන සඳහා වන්නේය. පිළිකුල් වශයෙන් මානසිකාරය නොපවත්වා ඕදාත කසිනයට කෙලින්ම යාමට කැමති නම් එසේ කළ හැකි වන්නේය. බහිද්දා අට්ටිකේ අඩුතරමින් හිස්කබලෙහි සුදු පාට අරමුණු කොට ඕදාත ඕදාත කියා හෝ සුදු සුදු යයි භාවනා කරන විට එම සුදු වර්ණ අරමුණේ භාවනා සිත පැයක් දෙකක් පමණ ශාන්තව පිහිටන ලෙසට උත්සාහ කරන්න. ආනාපාන චතුර්ථ ධාන ආදී පෙර සමාධීන්හි උපනිශ්‍රේ ශක්තිය ආදී ප්‍රත්‍ය ශක්තියින් මගින් කෙරෙන උපකාරවල බලපෑම ලබන යෝගාවචර ඔබගේ ඕදාත කසින භාවනා සිත සුදු වර්ණ අරමුණ මත ශාන්තව සමීපව පිහිටා සිටිනු ඇත. එම සුදු වර්ණ අරමුණ මත පැයක් දෙකක් පමණ භාවනාසිත ශාන්තව පිහිටන විට අස්තික කොට්ඨාස සංඥාවද දුරු වී සුදු පාට කසිනය පමණක්ම ඉතිරිවනු ඇත. මෙසේ පුළුන් මෙන් ඊටාම ප්‍රකටව පෙනෙන සුදු පැහැය උග්ඝහ නිමිත්ත වෙයි. උදා තරුව මෙන් ඊටමත් කාන්තිමත් වූ සුදු පාට කසින මණ්ඩලයට පටිභාග නිමිත්ත වන්නේය. උග්ඝා නිමිත්ත පහළ වී අට්ටික නිමිත්ත සම්පූර්ණයෙන් සුදු පාට වීමට පෙර ඇත්තේ පරිකර්ම නිමිත්ත පමණක්ය. ඉදින් පින්වත් ඔබ මේ ශාසනයෙහි පෙර භවයන්හි වේවා නැතිනම් පෙර බුද්ධ ශාසනවල භවයන්හි හෝ වේවා පෙර කල ඕදාත කසින පාරමී කුසල බලය ඇත්තෙකු වී සිටියේ නම් සුදු පාට ඕදාත කසින මණ්ඩලයේහි අධිකව උත්සාහ නොකරම උග්ඝහ නිමිත්ත හෝ පටිභාග නිමිත්ත හෝ පහළ වූ කලෙහි ඕදාත කසින මණ්ඩලයට එල්ලකොට සුදු සුදු යයි භාවනා කරන විට එම ඕදාත කසිනේද සදිතා සදිසාවතෙක් ඊතා පහසුවෙන් පැතිර යාම සිදුවන්නේය. ඉදින් කසින මණ්ඩලය පැතිර නොයයි නම් එම කසින මණ්ඩලයම ඊටාම ප්‍රභාස්වර වනතෙක් සුදු සුදු යයි අරමුණු කොට මානසිකාර පවත්වන්න. සමාධියද දිගටම තහවුරු කරගන්න. ඊටාම ප්‍රභාස්වරව පටිභාග නිමිත්ත පහළ වූ විට එම පටිභාග නිමිත්තම අරමුණු කොට සුදු සුදු යයි දිගට මානසිකාර්ය පවත්වා ප්‍රථම ධාන සමාධියට පත්විය හැකිය. එහෙත් එය ශක්තිමත් නොවිය හැකිය. ඒ නිසා පටිභාග නිමිත්ත සමාධි ශක්තිය කල්පවතින තත්වයට පත්කිරීම සඳහා කසින මණ්ඩලය පැතිරවිය යුතුය. මෙසේ පතුරුවා ඕදාත කසින නිමිත්ත මත පැයක් දෙකක් භාවනාසිත ශාන්තව සමීපව පිහිටන කලෙහි සුදු පාට කසින මණ්ඩලය හාත්පසින් අඟලක පමණ පැතිරේවා. නැතිනම් අඟල් දෙකක් පමණ පැතිරේවා. නැතිනම් අඟල් 3ක් පමණ පැතිරේවා. නැතිනම් අඟල් 4ක් පමණ පැතිරේවා. වැඩේවා. යන මේ ලෙසට තමාගේ ඥාන ආනුභාව ශක්තිය පරීක්ෂා කරමින් අඟලක් දෙකක් ලෙසට කොටස් කොට අදිෂ්ඨාන කොට පතුරවන්න. අඟලක් දෙකක් ලෙසට කොටස් නොකර කසින මණ්ඩලය නොපැතුරුවනු මැනවි. ප්‍රමාණ කරමින් පතුරවන්න. මෙසේ ප්‍රමාණ කරමින් අදිෂ්ඨාන කරන කලෙහි පැතිර වැඩුණු කසින මණ්ඩලය තරමක් සැලී යා හැකිය. එවිට කසින මණ්ඩලය තන්පත් වනසේ සුදු සුදු යයි මානසිකාර පවත්වන්න. සමාධි ශක්තිය බලවත් වූ විට කසින මණ්ඩලය ශාන්තව තන්පත් වීම සිදුවන්නේය. මෙසේ තන්පත් වූ විට ඉහත සඳහන් කළ ක්‍රමයට අනුව ප්‍රමාණ කරමින් අදිෂ්ඨාන කර පතුරවන්න. ටිකෙන් ටික කසින මණ්ඩලය පැතිර ගිය කලෙහි රියනක් පමණ පැතිරේවා. බඹයක් පමණ පැතිරේවා යන ලෙසට පතුරවන්න. මේ ක්‍රමයට කසින මණ්ඩලය දස දිගට ප්‍රමාණ කළ නොහැකි තරමට පතුරවන්න. දස දිග කවර පැත්තක් බැලුවත් බැලූ බැලූ පැත්ත සුදු වන ලෙසට පතුරවන්න. අජ්ජත්ත බහිද්ද යන දෙපැත්තෙහිම කිසිම සඩහනක් නැතිව සුදු පාට පමණක් පිහිටා ඇති අවස්ථාවේ එම සුදු පැහැ කසින අරමුණ මත භාවනාසිත ශාන්තව සමීපව ලං වී පිහිටන ලෙසත් කසින අරමුණ නොසලෙන ලෙසටත් පැතිර වැඩුණු එම සුදු කසිනේ එක තැනකට හරියට බිත්තියක එල්ලා ඇතිස් හිස්වැස්මක් දෙස බලන්නාක් මෙන් භාවනාසිත යොදා සුදු සුදු යයි මානසිකාර්ය පවත්වන්න. එම සුදු කසින අරමුණ මත භාවනාසිත ශාන්තව පිහිටා සිටින විට සුදු කසිනේද සැලෙන ගති නැතිව තන්පත්ව සාන්ත වීම සිදුවනු ඇත. භාවනාසිතද ශාන්ත වී කසිනේද තන්පත් වූ විට එම සුදු පැහැ කසිනේහි පැහැදිලි සුදු පාටක් හා විශේෂ දිලිසෙන බවකුත් ඇතිවෙයි. මේ ඕදාත කසින මණ්ඩල නිමිත්ත වැඩිම සඳහා භාවනා කිරීමෙන් පසු නැවත පහළ වූ කසින පටිභාග නිමිත්ත වන්නේය. එම කසින පටිභාග නිමිත්ත මත පැයක් දෙකක් පමණ භාවනාසිත ශාන්තව සමීපව පිහිටන ලෙසට සුදු සුදු යයි මානසිකාර්යය කරන්න. එම පටිභාග නිමිත්ත අරමුණ මත නැවත නැවතත් මානසිකාර්යය පවත්වන විට ශාන්තව සමීපව පිහිටා සිටින භාවනා සිතෙහි ධානාංග පහ ඊතා ප්‍රකට වනු ඇත. ඒ ශක්තිමත් වීමද වන්නේය. ධාන අංග පහ විතක්ක සුදු පාට කසින පටිභාග නිමිත්ත මතට සිත නංවන ස්වභාවය විචාර සුදු පාට කසින නිමිත්ත සුදු සුදු යැයි නැවත නැවතත් නුවණින් සලකා බලන ස්වභාවය විචාරීම ප්‍රීති සුදු පාට කසින පටිභාග නිමිත්ත අරමුණ මත ප්‍රමෝදයට පත්වන ස්වභාවය සුඛ සුදු පාට කසින පටිභාග නිමිත්ත අරමුණෙහි රසය සුවසේ විඳින ස්වභාවය ඒකාග්‍රතා සුදු පාට කසින පටිභාග නිමිත්ත අරමුණටම සිත බැසගොස් ශාන්තව සිටීමේ ස්වභාවය එකඟ බව තහවුරු බව විතක්ක ආදී මේ එක එකකට ධාන අංගයක් යයි කියනු ලබන අතර එම ධානාංග සමූහයට ධාන යයි කියනු ලැබේ මේ ප්‍රථම ධාන සමාධියද පංච වසීතා වශයෙන් අභ්‍යාස කරන්න. වශීතා පහ ප්‍රගුණ කොට දක්ෂ බවට පැමිණ කලෙහි ආනාපාන කර්මස්ථානයේ සම්බන්ධයෙන් ලියා දැක්වූ ආකාරයට ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය යන මේවාටද පිළිවෙලින් සමවදින්න. චතුක්ක ණය අනුව ධාන හතර විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීය ධානය සුඛ ඒකාග්‍රතා සහිත තෘතීය ධානය උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය පංචක ණය අනුව ධාන පහ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීය ධානය පීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතීය ධානය සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධානය මේ පංචක ණය ක්‍රමයේ විතක්ක ਵਿਚාර දෙක එකවරට එක බැගින් පහවන නිසා ධාන වාර පහක් වෙයි. චතුක්ක ණය ක්‍රමයේදී විතක්ක හා ਵਿਚාර යන දෙකම එකවරට පහ කරන නිසා ධාන වාර හතරක් වෙයි. විමුක්තිය ලැබීමට සුදුසු වූ මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී වේනීය සත්වයන්ගේ රුචියට චරිතයන්ට අනුව ඥානය මද පුද්ගලයන් හට පංචක ණය ක්‍රමයත් ඥානයේ තියුණු පුද්ගලයන් හට චතුක්ක ණය ක්‍රමයත් වශයෙන් දේශනා කොට ඇත්තේය. මේවා රූපාවචර ධානයෝය. ඒ නිසා රූපාවචර භවයන් ලැබ ගැනීමට ශක්තිය ඇති ධාන යයි කියනු ලැබේ. මෙහිදී රූපාවචර භවයන් ලැබ ගැනීම අරමුණු කොට සමාධිය තහවුරු කිරීමක් නොවන්නේය. හුදෙක් විපස්සනාවට පාදක වශයෙන් සලකා සමාධිය තහවුරු කිරීමක්ම වන්නේය. පින්වත් ඔබට බහිද්දා අට්ටික කොට්ටාසයක් අරමුණු කොට ඕදාත කසින චතුර්ථ ධාන සමාධිය ලබා ගන්නා තෙක් සාර්ථකව සමාධිය තහවුරු කරගත හැකි වූයේ නම් බහිද්දා කෙස්වැනි තද කළු දුඹුරු කොටස් අරමුණු කොට නීල කසිනේද බහිද්දා මේද මුත්‍ර වැනි කොටස් අරමුණු කොට කහ හෙවත් පීත කසිනේද බහිද්දා රතු පාට ලේ වැනි කොටස් අරමුණු කොට ලෝහිත කසිනේද වඩා කැමැති පරිදි භාවනා කිරීමෙන් චතුර්ථ ධාන සමාධිය තෙක් වැඩි හැකිය සාර්ථක වූ විට බාහිර අවිඥානික ලෝකයේහි ඇත්තා වූ සුදු වස්ත්‍ර, වර්ණ මැණික්, පිපුණු මල් වැනි දේ අරමුණු කොටද එම වර්ණ කස්සිනයත් වැඩිය හැකිය. නිල් කටරොළු යනාදී මල් නීල කසිනය වඩනු මැනවැයි ආරාධනා කරන්නාසේය. අලුත් අවුරුද්දේ බක්මහේ මලින් හෝ කැකුළු වලින් පිරි ගම්මාලු ඇහැල මල් යනාදිය පීත කසිනය වැඩීමට සැදී පැහැදී සිටිනාසේය. රතු පාට වදමල් හා රතු රෝස මල්ද රතු වර්ණ ලෝහිත කසිනය වැඩීමේ අපේක්ෂාවෙන් සිටින්නාසේය. මල් කැකුලින් ගැවසීගත් සුදු අරලිය ඇවරිය ආදී මල්ද ඕදාත කසිනය වැඩීමට ඊටමත් තැන්පත්ව ශාන්තව සැදී සිටිනාසේය. පින්වත් ඔබගේ ශක්තිය වැඩි වේවායි දකින දකින සවිඥානික අවිඥානික වස්තුන් සමත විපස්සනා භාවනා සිත් පහළ කරවනු පිණිස ආරම්මන ප්‍රත්‍යශක්තියෙන් සහයෝගය ප්‍රදානය කරමින් සිටිනාසේය. බවාංගයට වැටී සිටින ආකාරය මේ තාක් ආනාපාන අට්ඨික හා ඕදාත කසින යන කර්මස්ථානයන් පිළිබඳ අර්පණා ධානයන්ට පත්වන තෙක් භාවනා වශයෙන් වඩන ආකාරය සංක්ෂිප්ත ලෙස ලියා දක්වන්නට යෙදුනි. එම සමාධීන්හි උපචාර හා අර්පණා වශයෙන් සමාධි වර්ග දෙකක් ඇත්තේය. අර්පණා ධානයට සමීපව ඇත්තේ උපචාර සමාධියයි. අර්පණා ධාන මොහොතේ පහළ වී ඇති සමාධිය අර්පණා සමාධියයි. උපචාර සමාධිය අවස්ථාවේදී සිත භවංගයට පත්වීමට ඉඩ ඇති ආකාරය සම්බන්ධව විසුද්ධි මාර්ගයේහි මෙසේ අවධානය යොමු කරවයි. විසුද්ධි මාර්ගය 94 පිටුවෙන් සමාධිය වනාහි උපචාර ආර්පණා යයි දෙආකාරයය. භාවනාසිත උපචාර සමාධියට පත්ව ඇති මොහොතෙහි ඇති උපචාර භූමියද අර්පණා සමාධියට පත්ව ඇති මොහොතෙහි ඇති වූ පටිලාභ භූමියද යන මේ දෙආකාර වූ භූමීන්හි දෙආකාරයක් අනුව තැන්පත්ව තහවුරු වී පැවතිය හැකිය. මේ ක්‍රම දෙක තුල උපචාර භූමියේහි නීවරණයන් දුරින්ම දුරු කිරීම නිසා නීවරණ යටපත් වීමෙන් භාවනා සිත සමත අරමුණෙහි මනාව තැන්පත් විය හැකිය. පටිලාභ භූමිය තුල වනාහි ධානාංග පහ ශක්තිය අතින් ප්‍රකට ලෙස සම්පූර්ණ වීම අනුව භාවනාසිත සමත අරමුණෙහි එනම් ආනාපාන පටිභාග නිමිත්ත යනාදී සමත අරමුණු වල මනාව තහවුරුව පැවැත්විය හැකිය. මේ සමාධි දෙක තුළ ඇති ಗುಣ විශේෂයන් සඳහා හේතු මෙලෙසය. උපචාර සමාධි අවස්ථාවෙහි ධානාංග ශක්තිමත්ව ප්‍රකට වීම සිදු නොවන්නේය. භාවනා ශක්තිය පරිපූර්ණ තත්වයකටපත් නොවි ධානාංග බලවත් නොවීම මෙයට හේතුවයි. මේ ගැන සැසඳීමට ලෞකික උපමාවක් දක්වතොත් තවම ලදරුවේ පසුවන යන්තමට නැගිටින කුඩා දරුවෙකු අතදී ඔසවනු ලැබුවහොත් නැගිට සිටින්නේ නමුත් නැවත නැවතත් බිම ඇද වැටීමට හැකිසේය. මේ උපමාවට අනුව උපචාර සමාධිය පහළ විය හැකි භාවනාසිත වරක සමත නිමිත්ත පටිඝාග නිමිත්ත අරමුණු කරයි වරක සිත භවාංගයට වැටීමට ඉඩ තිබේ නැවත නැවතත් භවාංගයට වැටී සිටීමටද හැකිය එහෙත් අර්පණා ධාන සමාධි අවස්ථාවේ වනාහි ධානාංගයන් පහල කරන්නා වූ ශක්තිය පරිපූර්ණ වන්නේය. එම ධානාංග ශක්තිය පරිපූර්ණ වීම හේතු කොටගෙන බලවත් කාය බල ඇති පුරුෂයෙකුට මුළු දවසම සිටගෙන සිටීමට හැකිවන්නාසේ අර්පණා ධාන සමාධිය පහළ වීමේදී භවාංග සිත මතුවීමට ඇති අවස්ථාව එකවරම කපා දැමීමෙන් එනම් මනෝද්වාරා වාජනය වරක් පහළ වීමෙන් පූර්ණ රාත්‍රියක් වුවද මුළු දිවා කාලයක් වුවද දිගටම මෙම අර්පණා සමාධියෙහි පිහිටා සිටීමට හැකිය. අර්පණා කුසල ජවන හෙවත් ධාන ජවන චිත්ත සන්තතියේ ශක්තියෙන්ම දිගටම පැවැත්වීමට හැකිය. මුළු දවසම වුවද ධානයට සමවැදී සිටිය හැකිය. මේ වනාහි සමාධි දෙවර්ගයේහි වෙනස පෙන්වා දීමයි. සලකිය යුත්තක් යෝගාවචර පුද්ගලයා ඉහත සඳහන් උපචාර ධානය හා අර්පණා ධානය යන දෙකෙන් එකක් විපස්සනාව පාදක කොට පදනම වශයෙන් තහවුරු කරගෙන මහා භූත හතර පරිග්‍රහ කරන අවස්ථාවෙහි සමාධි ශක්තිය ප්‍රමිතියට අනුකූලව බලවත් වූ විට රූප කලාප පෙනෙන්නට පටන් ගනී. එම රූප කලාප විග්‍රහ කොට රූප කලාප එක එකක් තුල පිහිටා ඇති මහා භූත සතර සමග උපාදාය රූපයන් එකින් එක ඥානෙන් වෙන්කොට ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන ක්‍රමයට අනුව පරිග්‍රහ කළ යුතුය. මේ දක්වා පරිග්‍රහ කළ හැකි තත්වයට පත් වූ විට රූප පරිච්ඡේද ඥානය ට පත්වීම සිදුවන්නේය. එම අවස්ථාවේදී නියම රූප පරමාර්ථ ධාතු සාරය සම්මා දිට්ඨි ඥානය තුලින් ස්වකීය වශයෙන් විනිවිද දක්නා ලද්දේ වෙයි. තවදුරටත් නාම ධර්මයන් වීති මුක්ත සිත් වශයෙන්ද වීති සිත් වශයෙන්ද පහළ වීමේ ධර්මතාවයක් වන්නේය. චිත්තක්ෂණයක් පාසාම චිත්ත චෛතසිකයෝ එක්ව පහළ වෙති. එම චිත්තක්ෂණ එක එකක් තුල පිහිටා ඇති චිත්ත චෛතසික ධර්ම සමූහයට අරූප කලාප එනම් නාම කලාප යයි විවහාර කරයි. එම නාම කලාප එක එකක් තුල පිහිටා ඇති චිත්ත චෛතසිකයන්ගේ ඒවාට ස්වකීය වශයෙන් ඇත්තා වූ පරමාර්ථ ධාතුන්හි ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානයන්ද ඥානෙන් පරිච්ඡේද වශයෙන් ගත යුතුය පරිග්‍රහ කළ යුතුය මේ දක්වා පරිග්‍රහ කළ හැකි තත්වයටපත් වූ විට නාම පරිච්ඡේද ඥානය එනම් අරූප පරිග්‍රහ ඥාණයටපත් වූවා වන්නේය එම අවස්ථාවෙහි නියම පරමාර්ථ ධාතු සාරය සම්මා දිට්ඨි ඥානය තුලින් ස්වකීය වශයෙන් වර්තමානව විනිවිද දැකීම සිදුවන්නේය. මෙහිදී වනාහි චිත්තක්ෂණයක් සාමාන්‍ය වශයෙන් ගෙන දක්වන ලදී. යෝගාවචර පුද්ගලයෙක් විදර්ශනා භාවනාවක් වැඩිවීමට උත්සාහ කරන්නේ නමුදු රූප කලාප නාම කලාප තරම්වත් නොදන්නේ නම් නියම රූප පරමාර්ථයන් නියම රූප නියම නාම පරමාර්ථයන් ගැන නොදන්නේ වන්නේමය නාම රූප පරිච්ඡේදය තරමටවත් ළඟා නොවුයේ වන්නේය තවදුරටත් අතීත අනාගත වශයෙන්ද භාවනා නොකිරීම නිසා අතීත රූප නාම නියම පරමාර්ථයන්ද අනාගත රූප නාම නියම පරමාර්ථයන්ද සම්පූර්ණයෙන් නොදන්නා බැවින් අතීත හේතු ධර්ම නිසා පච්චුප්පන්න ඵල ධර්ම ඇතිවීම හා පච්චුප්පන්න හේතු ධර්ම නිසා අනාගත ඵල ධර්ම පහළවන අයුරුද පච්චක්ක ඥානයෙන් ස්වකීය වශයෙන් වර්තමානව තවම නොදන්නේ වන්නේය මෙසේ නොදන්නේ නම් පච්චේ පරිග්ගහ ඥානයද නොලැබුණේ වන්නේය. මෙලෙස නියම නාම රූප පරිච්ඡේද ඥානය හා නියම පච්චය පරිග්ගහ ඥානය තරමටවත් සමීප නො වූ යෝගාවචර පුද්ගල කෙනෙකුගේ సంతානයේ නියම විපස්සනාව ක්‍රමානුකූලව පහළ වීමක් සිදුවීම අහසට පොළොව මෙන් ඈත්ය නියම විපස්සනා ඥාන තරමටවත් පහළ නොවීම නිසා නියම පරමාර්ථ ආර්ය සත්‍ය වන්නා වූ ආර්ය මාර්ග ඥානය ආර්ය ඵල ඥානය නිර්වාණය යන මේවා බොහෝ දුරස්ත වන්නේය හේතුව වනාහි මෙලෙස වන්නේය සංයුක්ත නිකාය දෙක 194 පිටුවෙන් පුබ්බේකෝ සුසීම ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානේ ඥානං තේරුම සුසීමේනි සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් හොඳින් වටහා ගන්නා ධම්මට්ඨಿತಿ නම් වූ විපස්සනා ඥානය පළමුව පහළවන්නේය. නිරෝධ සත්‍ය හේවත් නිර්වාණ ධර්මය අරමුණු කොට පහළවන ආර්ය මාර්ග ඥානය පසුව පහළ වෙයි. නිර්වාණය අරමුණු කොට පහළවන ආර්ය මාර්ග ඥානය ධාන අභිඥාවන්ගේ හේතුවෙන් පහළවන්නක් යයි සුසීම ස්වාමීන් වහන්සේ වරදවා සිටි සිතන බැවින් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාළ පිළිතුර ඉහත දැක්වෙයි. මේ දේශනාවට අනුව ආර්ය මාර්ග ඥානය ධාන අභිඥාවන්ගේ හේතුවෙන් පහළවන්නක් නොවේයි. විපස්සනා ඥානයන්ගේ හේතුවෙන් පහළවන ඵලයක් වන්නේය. විපස්සනා ඥානයාගේ කෙලවර පහළ විය හැකි ධර්මයක් වන්නේය. නියම සත්‍ය විපස්සනා ඥානයන්ගේ බලවත් වූ උපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තිය අනුපූර්වයෙන් උපකාර කිරීමෙන්ම විපස්සනා ඥාන පරම්පරාව අවසානයේ පහළ විය හැකි ධර්මයක් වන්නේය. එම නිසා නියම සත්‍ය විපස්සනා ඥානය තවම නොලැබූ යෝගාවචරයා වනාහි නිවනට පිවිසීමට අවසර පත්‍ර නොලැබූ කෙනෙක්ම වන්නේය. ස්ථීර නැති ඊතා දුර තැනක නැවතී සිටින්නෙක් වන්නේය. මෙසේ ආර්ය මාර්ග ඥාන, ඵල ඥාන, නිර්වාණ යන මේවායින් ඊතා බැහැර වූ තැනක නතර වී සිටින යෝගාවචරයෙකු භාවනාවකට සිත යෙදීම අනුව සමාධි බලය මද වශයෙන් ශක්තිමත්ව පැමිණි කල උපචාර සමාධි ප්‍රදේශයට යන්තමින් පැමිණි කල එසේ නැතිනම් උපචාර සමාධි ප්‍රදේශය හා සමාන ප්‍රදේශයකට පැමිණි කල ඉහත සඳහන් කළ විසුද්ධි මග්ග අටුවාව කතාව මගින් සලකිල්ලට යොමු කළ ලෙසට භාවාංගයට සිත නැවත නැවත වැටීමට ඉඩ ඇත්තේය. මෙලෙස භාවාංගයට නැවත නැවතත් වැටීම අනුව යෝගාවචර පුද්ගලයා තමාට මොනවත්වම නොදැනේ යයි කිව හැකිය. අරමුණද මානසිකාරයේ පවත්වන සිතද යන දෙකම නතර වුණා යයිද කීමට හැකිය. මෙලෙස සිදුවීම නිසාම නිවනට වර්තමාන වශයෙන් පත්විය යයි විශ්වාස කිරීමටද ඉඩ තිබේ. සත්‍ය නම් සිත භවාංගයට වැටි සිටීමයි. නියම රූප පරමාර්ථ නාම පරමාර්ථ තරම්වත් නොදැනීම නිසා විපස්සනා ඥාන නියම ලෙස පහළ වී නැති බැවින් මෙසේ සිදුවන්නේය. මෙසේ භවාංගයට වැටි යෝගාවචර පුද්ගල තෙමේ කිසිවක් නොදෙනේ යයි කියන අවස්ථාවේ එම භවාංග සිත පච්චුප්පන්න අරමුණු කිසිවක් අරමුණු වශයෙන් නොගෙන පෙර භවයේහි මරණාසන්න කාලයේහි ජවනසිත අරමුණු වශයෙන් ගත් කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන අරමුණු තුන අතුරෙන් එක් අරමුණක් අරමුණු කොටගෙන දැනගෙන සිටී භවාංග සිත අතීත භවයේහි මරණාසන්න ජවනයේදී ගත් අරමුණම අරමුණු කරමින් සිටි යන මේ කාරණය පෙර භවයේහි මරණාසන්න ජවනයේහි අරමුණ ක්‍රමානුකූලව මානසිකාරයට නැංවීමට හැකියවද අතීත හේතු ධර්ම හේතුයෙන් ප්‍රත්‍යুৎপন্ন ඵල ධර්ම පහළවීම ක්‍රමානුකූලව ඇත්ත ඇති හැටියෙන් මානසිකාරයට නැංවීමට හැකි වූද පච්චය පරිග්ගහ ඥානය මගින් දැක දැන ගනිමින් සිටින්නා වූද යෝගාවචර පුද්ගලයාටම විෂය වන්නේය අතීත භවයේහි මරණාසන්න ජවනයේ අරමුණු භාවනා කොට නොදක්කා වූද නොදක්ක හැකි වූද පුද්ගලයාගේ හෝ අතීත හේතු ධර්ම හේතුවෙන් ප්‍රත්‍යুৎපන්න ඵල ධර්ම පහළවීම ගැන භාවනා නොකල භාවනා නොකල හැකි පුද්ගලයාගේ විෂය නොවන්නේය. ඒ නිසා ඔවුහු කිසිවක් නොදැනේයයි කියමින් සිටින්නාහ. එහෙත් අභිධර්ම පොත්වල මෙසේ දැක්වේ. ධම්මසංගණී අට කතාව 119 පිටුව චතුභූමක චිත්ත ඥාහි නොවිජානන ලක්කනං නාම නත්ති සබ්බං විජානන ලක්කන මේව තේරුම කාම රූප අරූප ලෝකෝත්තර යන සතර භූමීන්හි පහළවන සිත් සියල්ල අතර අරමුණු දැනගැනීමෙන් හෙවත් විජානන ලක්ෂණයෙන් තොර සිත් කිසිත් නැත සියලුම සිත් අරමුණු දැනගැනීම ස්වභාව කොට ඇත්තේය ඒ නිසා භවාංග සිතද අතීත භවයේහි මරණාසන්න කාලයේහි මරණාසන්න ජවනයගත් කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන අරමුණු තුන අතුරෙන් එක් අරමුණක්වත් දැනගැනීම වන්නේමය කිසිවක් නොදන්නා සිතක් නොවන්නේය තවදුරටත් මානසිකාරයට ලක්වන අරමුණක් භාවනා සිතත් නිරුද්ධ වී යාම සම්බන්ධයෙන් පහත සඳහන් කාරණේ ගැනද සැලකිලිමත් විය යුතුය. විසුද්ධි මාර්ගය 529 පිටුවෙන් කුමක් නිසා Nirodha Samapattiyට සමවැදීම වන්නේදයි කිවහොත් ලෞකික අෂ්ට සමාපatti ලාභී අනාගාමී හෝ රහත් හෝ පවටපත් උතුමන් වහන්සේලා රූප නාම හේතුඵල සංඛාර ධර්මයන්හි ඇතිවීම හා නැතිවීම මත කලකිරී වර්තමාන වශයෙන් සුවසංතානෙහි චිත්ත චෛතසිකයන් නොමැතිව චිත්ත චෛතසික චිත්තජ රූප යන මේ සියල්ල ගෙවි යාම නම් වූ අනුපදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණ සිටින්නාසේ සුඛේන් වෙසිමි යයි අදිටන් කොට නිරෝධ සමාපත්තියට සමවදින්නාහ මේ අටුවාවෙහි පැහැදිලි කොට දක්වා ඇති අයුරින් භාවනා කරන චිත්තචෛතසිකයන්ගේ නිරෝධ වීම යනු නිරෝධ සමාපත්තිය හා සම්බන්ධ ශේස්ත්‍රයක් වෙයි. නිරෝධ සමාපatti නම් වූ සමාපත්තියද රූපාවචර සමාපatti 4 හා අරූපාවචර ධාන සමාධි 4 යන සමාපatti 8 සහිත අනාගාමී හා රහත් බවට පත් උතුමන් හටම සම්බන්ධ භූමියක් වන්නේය. මක් නිසාදයත් සමත විපස්සනාවන්හි ශක්තියෙන් යුගනද්ද ක්‍රමය මගින් එම ධාන සමාපත්තීන් උත්සාහයෙන් භාවනා කොට ලබා ගැනීමට හැකියාව ලත් විටම නිරෝධ සමාපත්තියට සමවැදීමට පෙර ආතුව කළ යුතු పూర్ව කෘත්‍ය හතර සපුරාගත් අනාගාමී හෝ රහත් උතුමන්ගේ సంతානෙහි පමණක් නේව සංඥා නා සංඥායතන සමාපත්තියට සමවැදීමෙන් පසුව නිරෝධ සමාපත්තිය පහළ විය හැකි බැවිනි. නිරෝධ සමාපත්තියට සමවැදීමට කැමැති අනාගාමී හෝ රහත් උතුමන් පළමුව ප්‍රථම ධානයට සමවැදී එයින් නැගිට එම ප්‍රථම ධාන නාම ධර්මයන් ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනා භාවනා කළ යුතුය. අනතුරුව ද්විතීය ධානයට තවදුරටත් සමවැදී ඉන් නැගී එම නාම ධර්මයන්ද ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනා කළ යුතුය. මෙලෙස විඥානං ඡායතන දක්වා ධාන වඩා ඒවායේ නාම ධර්මයන් විපස්සනා කළ පසු ආකින්චඤ්ඤායතන ධානයට සමවැදිය යුතුය. එම ධානයෙන් නැගී සිට තම කය හා සම්බන්ධ නැති බාහිර වූ සේනාසන සිවුරු පිරිකර නොනැසී යනු පිණිස අදිෂ්ඨාන කිරීම නානාබද්ධ අවිකෝපන සංඝයාගේ අපේක්ෂාවන් පිළිබඳව ආවර්ජණය එනම් සංඝයාගේ අවශ්‍යතාවයන් සංඝ කටයුතු සංඝ කර්මයන් ඇතිනම් නිරෝධ සමාපත්තිය නැගී සිටීමට ඊටා ගැනීම එනම් සංඝ පතිමානන සබ්බඤ්ඤු සම්මා සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ කැඳවීමක් පිළිබඳ ආවර්ජනය එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පැනවීම ආදී හේතුවක් ඇති විට නිරෝධ සමාපත්තිය නැගී සිටීමට අදිටන් කිරීම හෙවත් සත්තු පක්ඛෝසන තමාගේ ජීවිතේන්ද්‍රයේ ඉතිරි වෙති කාල ප්‍රමාණය සලකා බැලීම එනම් තමාගේ ආයු සංස්කාරයේ ගෙවී යන කාලය සලකා බලා ආයු සංස්කාරයේ ගෙවී යාමට කලින් නිරෝධ සමාපත්තිය නැගී සිටීමට අදිෂ්ඨාන කිරීම හෙවත් අද්දාන පරිච්ඡේදය යන මේ පූර්වක්‍ෘත්‍යයන් හතර කොට නිමවා නේව සංඥා නාසඤ්ඤායතන ධානයට සමවැදී යුතුය මේ සමවතෙහි ජවන වරක් හෝ දෙවරක් පහළ වීමෙන් පසු නිරෝධ සමාපත්තියට පත්වන්නේය විසුද්ධි මාර්ගය 532 පිටුවෙන් මේ නිසා චිත්ත චෛතසිකයන්ගේ Nirodha නම් වූ Nirodha සමාපත්තිය අෂ්ඨ සමාපත්තිය ලැබූ අනාගාමී හෝ රහත් උතුමෙකුගේ භූමියක් යයි කියනු ලැබේ. සමාපත්තිය අටම නොලැබූ අනාගාමීද නො වූ පින්වත් ඔබ එම Nirodha සමාපත්තියට ඊටාම ඈතින් සිටින්නේය. තවදුරටත් නියම නාම රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් නොදකින නිසා නියම නිවැරදි විපස්සනාවකටපත් නො වූ යෝගාවචරයෙකුට එම කිසිවක් නොදනේවායයි කියන ස්වභාවයට ඵල සමාපත්තියයි කීම සත්‍ය නොවන්නේය. ඵල සමාපත්තිය යනු ඇතිවීම නැතිවීම ප්‍රකටව ඇති නාම රූප හේතුඵල සංස්කාර ධර්මයන්හි ඇතිවීම නැතිවීම යන දෙකෙන් තොර අසංකත ධාතුව නම් වූ ශාන්ත සුන්දර නිර්වාණ ධර්මයේ අරමුණු කරන්නා වූ ඵල ජවන චිත්ත ප්‍රවාහය බොහෝ වාරයක් නැවත නැවතත් පහළ වීම ස්වභාවයයි. මෙහිලා දතියුත්ත නම් අරමුණු වශයෙන් සංස්කාර ධර්මයන්හි Nirodhaය ඇතිවීම නැතිවීම දෙකෙහි නැති වී යාම හෙවත් අසංකත ධාතු සංඛ්‍යාත උතුම් නිර්වාණ ධාතුවේහි පැවැත්මයි. එම ශාන්ත වූ නිර්වාණය වනාහි අරමුණු කළ හැකි වූ ආරම්මනික ධර්ම ගණයට අයත් වෙයි. ඇතිවීම නැතිවීම දෙකෙන් තොර අසංකත ධාතු නිර්වාණ ධර්මය අරමුණු කරමින් පහළවන ඵල ජවන චිත්තුත්පාද හේවත් ඵල ජවන චිත්ත චෛතසික සන්තතියට ප්‍රකටව පවතින්නේය. මෙය භාවනා සිත නතරවන්නා වූ සමාපatti වර්ගයක් නොවන්නේය. එසේ නමුත් ඵල සමාපatti වනාහි සෝතාපන්නයාගේ පටන් සියලුම ආර්ය උතුමන්ටම අදාළ භූමීන් වන්නේය. සෑම ආර්යයන් වහන්සේ නමක්ම ආර්ය සත්‍ය හතර දැන සිටීම ධර්මතාවයක්ම වන්නේය. ආර්ය සත්‍ය හතර නොදැන සංසාර වට දුක්ඛය නිම නොවන බව බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ 5 314 පිටුවේ ඇති කූටාගාර සූත්‍රයේහිලා දේශනා කොට වදාළසේක. විභංග අට කතා වසුව පිටුවෙන් මේ සත්‍ය හතර තුල දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය යන දෙක වට සත්‍යෝ වෙත්. නිරෝධ සත්‍ය හා මාර්ග සත්‍ය යන දෙක විවට සත්‍ය නම් වෙයි. මේවායින් යෝගාවචර පුද්ගල තෙමේ වට සත්‍ය දෙක විපස්සනා භාවනා කර්මස්ථාන වශයෙන් මානසිකාරයට නංවයි. විවට්ට සත්‍යයන් දෙක විපස්සනා භාවනා වශයෙන් මානසිකාරයට නොනංවයි. මේ අටුවාවෙහි පැහැදිලි කොට ඇති පරිදි යෝගාවචර පුද්ගලයා විපස්සනා කර්මස්ථාන විපස්සනා භාවනා කර්මස්ථානයේ වඩන කල දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය යන ධර්මයන් ප්‍රථමයෙන් සම්මා දිට්ඨි ඥාණයෙන් ස්වකීය වශයෙන් වර්තමානව විනිවිද දැකගනු පිණිස උත්සාහ කළ යුතුය. දුක්ඛ සත්‍ය anu කන්දක වග්ග සංයුක්ත පාළියෙහි කන්ද සූත්‍රය 84 පිටුවේ හා අභිධර්මයේ විභංග පාළියෙහි එකෙහි තන්වල දේශනා කොට ඇති පරිදි අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර සන්තික යන 11 ආකාරයට බෙදා ඇති උපාදාන ස්කන්ධ පහම වෙයි. සමුදය සත්‍ය යන්නද ইহත පැහැදිලි කොට දැක් වූ පරිදි අවිජ්ජා තණ්හා හා උපාදාන යන හේතුන් විසින් පිරිවරණ ලද්දා වූ සංස්කාර හා කර්ම වෙයි. ඒ නිසා යෝගාවචර පුද්ගලයා දුක්ඛ සත්‍ය සම්මා දිට්ඨි ඥානයෙන් තත්වාකාරයෙන් දැන ගැනීම සමුදය සත්‍ය සම්මා දිට්ඨි ඥානයෙන් තත්වාකාරයෙන් දැන ගැනීම සමුදය සත්‍ය හේතුවෙන් දුක්ඛ සත්‍ය පහළ වීම සම්මා දිට්ඨි ඥානයෙන් තත්වාකාරයෙන් දැන ගැනීම යන සම්මා දිට්ඨි ඥානයන් ලබා ගැනීම සඳහා අතීතය හා අනාගතය අත් නොහැරම මානසිකාරයට නැංවිය යුතු වන්නේය. දුක්ඛ සත්‍යයට පච්චුප්පන්න පංචස්කන්ධය පමණක් නොව අතීත අනාගත පංචස්කන්ධයන්ද අඩංගු විය යුතුය. තවදුරටත් අඩංගු විය යුතු දෑ වශයෙන් ගැනෙන අවිජ්ජා තණ්හා උපාදාන සංකාර කර්ම යන අතීත හේතු පහ අතීත පංචස්කන්ධේහි කොටසක්ම වන්නේය. අතීත හේතු ධර්ම නිසා පහළ වූ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන පච්චුප්පන්න ඵල ධර්ම පහ දුක්ඛ සත්‍යෙහි පච්චුප්පන්න කොටස් වන්නේය. පච්චුප්පන්නේ පිහිටා ඇති අවිජ්ජා තණ්හා උපාදාන, සංස්කාර, කර්ම යන හේතු ධර්ම පහ සමුදය සත්‍යයයි කියන තැන පච්චුප්පන්න පංචස්කන්ධයේ කොටසක් වෙයි. තවදුරටත් පච්චුප්පන්න හේතු ධර්ම නිසා පසු අනාගතේ ප්‍රකටවන්නා වූ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා නම් වූ අනාගත ඵල ධර්ම පහ යන දුක්ඛ සත්‍ය ධර්මයන්ද අනාගත පංචස්කන්ධ කොටසක්ම වෙයි. අතීත අනාගත ක්‍රියාවලියන්ද මේ ක්‍රමයට වටහා ගත හැකිය. සමුදය සත්‍ය තත්වාකාරයෙන් වටහා ගැනීම සහ සමුදය සත්‍ය නිසා දුක්ඛ සත්‍ය ඇතිවීම තත්වාකාරයෙන් වටහා ගැනීම සඳහාද අතීත අනාගත ස්කන්ධයන් අත නොහැර පරිග්‍රහ කළ යුතු වන්නේමය. එම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය නම් වූ සංස්කාර ධර්මයන් පරිග්‍රහ කිරීමට ඥානෙන් පරිච්ඡේද වශයෙන් පිරිසිඳ ගැනීමට පරමාර්ථ ස්වභාවය උතුම් ඥානයට ලක් කරගත් විට පරමාර්ථ එකින් එක හේතුඵලයන් වශයෙන් සම්බන්ධ වන ස්වභාවය සම්මා දිට්ඨි ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් වර්තමානව විනිවිද දැක ගැනීම සිදුවන්නේය. අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයේහි ඇති හේතු ධර්ම සම්බන්ධය වන සමුදය සත්‍යද ඵල ධර්ම සම්බන්ධයක් වූ දුක්ඛ සත්‍යද පරිග්‍රහ කළ හැකි විට ඥානයෙන් පිරිසිදු දැනගත් විට එම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ධර්මයන් ත්‍රිලක්ෂණයට නගමින් අඛණ්ඩව විපස්සනා කළ යුතු ඇත. එලෙසම වට්ට සත්‍ය නම් වූ දුක්ඛ සත්‍ය ධර්මය, සමුදය සත්‍ය ධර්මය යන මේවා සාර්ථකව අඛණ්ඩව විපස්සනා භාවනාවට නැංවීමෙන්ම විපස්සනා ඥානයන්ගේ අවසානයේ ආර්ය මාර්ග ආර්ය ඵල ඥානයන්ට නිරෝධ සත්‍ය හේවත් උතුම් නිර්වාණ ධර්මයේ අරමුණ වශයෙන් ඉදිරිපත් වීම සිදුවන්නේය. එම ආර්ය මාර්ග ඥානයන් සමග එකට මිශ්‍රව සිටින ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍ය වන්නේය. එම ආර්ය මාර්ග ඥානයන්ට අරමුණු වන්නා වූ අසංකත ධාතු නිර්වාණ ධර්මයම නිරෝධ සත්‍ය වන්නේය. එම සත්‍ය හතර සම්මා දිට්ඨි ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් වර්තමානව විනිවිද දැකගත් විට පමණක් ආර්ය තත්වයට පත්විය හැකිය. එලෙස උතුම් ආර්යයන් වහන්සේ නමක් බවට පත්වීමෙන් පසු ඵල සමාපත්තියට වැදීමට හැකිය. පින්වත් ඔබ පහත සඳහන් විසුද්ධි මාර්ගයේ 526 පිටුවේ පාඩය කියවා බලන්න. එහි තේරුම ඵල සමාපත්තියට සමවැදීමට කැමැති ආර්ය ශ්‍රාවක තෙමේ නිසංසල ශාන්ත තැනකට පැමිණි විට විවිධ අරමුණු වලින් වෙන්ව තනිව වාසය කරමින් උදයබ්බය බංග බයතුපට්ඨාන ඥානයන් ආදී කොට ඇත්තා වූ නවවැදෑරුම් විපස්සනා ඥානියන්හි ශක්තියෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය යන සංඛාර ධර්මයන් එක එකක් වශයෙන් ත්‍රිලක්ෂණයට නංවමින් සාර්ථකව අඛණ්ඩව විපස්සනා වශයෙන් භාවනා කළ යුතුය වෙයි. උද්‍යප්පේ ඥාන, බංග ඥාන ආදී කොට අනුපිළිවෙලින් පහළවන විපස්සනා ඥාන ඇත්තා වූ එම ආර්ය ශ්‍රාවකයාගේ సంతානේ සංස්කාර ධර්ම වශයෙන් අරමුණු ඇත්තා වූ වෙනත් ආකාරයට දක්වතොත් සංස්කාර ධර්මයන්හි අනිත්‍ය ස්වභාවය නැත්නම් දුක්ඛ ස්වභාවය නැත්නම් අනාත්ම ස්වභාවයේ වශයෙන් අරමුණු ඇත්තා වූ වෝදාන යයි කිව යුතු වූ ගෝත්‍ර වූ ඥානයෙන් අවසානයේ අතරක් නොතබා පහළවන ඵල සමවත වශයෙන් නිරෝධ සත්‍ය නම් වූ උතුම් නිවන් දහම නැමැති අරමුණ පහළ වෙයි. මේ ඵල සමාපත්තියට සමවැදුණු යෝගාවචර පුද්ගලයාගේ సంతානයේ ඵල සමාපත්තියට නැඹුරු අවධානය ඇති නිසා එනම් ශෛක්ෂ ආර්ය උතුමන්ගේ సంతානයේහිද ආර්ය ඵල ජවනයෝම පහළවන්නාහ ආර්ය මාර්ගය පහළ විය නොහැක්කේය. ආර්ය මාර්ග ඥානයන්ට පැමිණීමට කලින් ඇති ගෝත්‍ර වූ ඥානය නිර්වාණය අරමුණු කළ ආකාරයට මෙම ඵල සමාපatti අවස්ථාවේ ආර්ය මාර්ගයට පෙර ඇත්තා වූ වෝදාන යයි නම් කළ යුතුය. ගෝත්‍ර වූ ඥානය කුමක් නිසා නිර්වාණය අරමුණු නොකරන්නේද යන මේ ප්‍රශ්නය සැලකිය යුතුය. බුරුමේ මහා ටීකාවේ 2 528 පිටුවේ පිළිතුර මෙසේය. ආර්ය ඵල ධර්මය වනාහි සංසාර වටයෙන් මිදීම සඳහා නෛර්යානික ධර්මය නොවන්නාහ. එනම් ආර්ය මාර්ගයේහි ඵලයක් පමණක් වන්නේය. ආර්ය මාර්ග ධර්මයෝම සංසාර වටයෙන් ගැලවීම සඳහා වූ නිසාම නෛර්යානික ධර්මයෝ වන්නාහ. ඒ නිසා ඵල සමාපත්තිය යනු නියම පරමාර්ථ සත්‍ය වූ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය යන සංස්කාර ධර්මයන් උදයබ්බය ඥාන ආදී ඥාන පරම්පරාව අනුව ත්‍රිලක්ෂණයට නැංවීම වශයෙන් අඛණ්ඩව සාර්ථකව විදසුන් වඩන ආර්යයන් වහන්සේලාට පමණක් සමවැදිය හැකි සමාපත්තියක් වන්නේය. ඉදින් පින්වත් ඔබ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද රූප නාම ධර්මයන් බුදුරජාණන් වහන්සේට පමණක් දැනගත හැකි ශ්‍රාවකයන්ට දැනගත නොහැකියයි පිළිගන්නවා විය හැකිය. දැන ගැනීමට භාවනා නොකරනවා විය හැකේය. පින්වත් ඔබ එවිට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද 11 ආකාරයකට පිහිටා ඇති උපාදාන ස්කන්ධ පහ නම් වූ දුක්ඛ සත්‍ය ධර්මය නොදැන ගන්නවා නම් වන්නේය. වෙනස් ආකාරයට කිවහොත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද රූප ධර්ම, නාම ධර්ම පමණක්වත් නොදැන ගන්නවා වන්නේය. විපස්සනාව නම් තවදුරටත් අතීත අනාගත වශයෙන් භාවනා කිරීම නොවේ. අතීතය හා අනාගතය විපස්සනාව හා සම්බන්ධ නැහැ යැයි යන මතය දැඩිව ගැනීම අනුව අතීත අනාගත වශයෙන්ද භාවනා නොකරනු විය හැකිය. මෙසේ භාවනා නොකිරීමෙන් අතීත හේතු වලින් පච්චුප්පන්න ඵල ධර්ම 15 වීම හා පච්චුප්පන්න හේතු මගින් අනාගත ඵල ධර්ම 15 වීමද දැන නොගත හැකි වන්නේය. හේතුඵල සම්බන්ධයේ හෙවත් පටිච්ච සමුප්පන්න ස්වභාව ධර්මය නොදැන ගන්නේ විය හැකිය. සමුදය සත්‍ය හේතුවෙන් දුක්ඛ සත්‍ය පහළවීම සිදුවන ආකාරය නොදැන ගන්නවා විය හැකිය. ඵල සමාපත්තිය වනාහි මෙලෙස නොදක්නා දේ රාශියක් කර ගසාගත් පුද්ගලයාට සමවැදිය හැකි සමාපත්තියක් නොවන්නේය. මේ ගැන ප්‍රවේශම් වන්න. ප්‍රඥා ආලෝකය මේ තා ප්‍රඥා ආලෝකයට හේතු වන කරුණු සුදුසු පරිදි ලියා දක්වන්නට යෙදුනි. විශේෂයෙන් චතුර්ථ ධානයටපත් වූ විට පැහැදිලි දිදුලන ප්‍රභාස්වර ආලෝකය මතුවන ආකාරයන් ගැන ලියා දක්වන්නට යෙදුනි. මේ කාරණේ සම්බන්ධයෙන් සැක සංකා දුරු කිරීමේ අභිලාෂයෙන් ප්‍රඥා ආලෝකයේ හෙවත් ඥාන ආලෝකය සම්බන්ධයෙන් ලියා පැහැදිලි කරන්නෙමු. අංගුත්තර නිකාය 2 270 පිටුවෙන් බුදුරජාණන් වහන්සේ චතුක්ක නිපාතේ ආලෝක සූත්‍රයේහි සූර්යාලෝකය, චන්ද්‍රාලෝකය, ගිනි ආලෝකය, ප්‍රඥා ආලෝකය යයි ආලෝක වර්ග හතරක් ඇති බව දේශනා කොට ඇතිසේක. එම සතර ආලෝකයේ තුලද ප්‍රඥා ආලෝක හතරක් ඇති බව අංගුත්තර ටීකාවේ 3 177 පිටුවේ පචලායමාන සූත්‍ර විග්‍රහයෙහි ලා පැහැදිලි කොට ඇත්තේය. මෙම විස්තරය වඩාත් පැහැදිලි වීම සඳහා මූලික පාළි අටුවා විස්තර හා සම්බන්ධ කොට තවදුරටත් පැහැදිලි කොට දැක්විය යුතුය. පචලායමාන සූත්‍රය උපුටා දැක්වීම අංගුත්තර නිකාය 4 406 පිටුවෙන් මොග්ගල්ලානේනි මේ ස්ථානයෙන් නැගිට ජලයෙන් ඇස් සෝදාගෙන ඒ මේ දිසාවල් බලන්නා වූ තරු එලිද බලන්නා වූ ඔබගේ මිද්දය දුරු නොවුනි නම් මොග්ගල්ලානේනි මෙලෙස දුරු නොවීම හේතු කොට මිද්ද ධර්මය දුරු කිරීමට හේතු වන ආලෝක සංඥාවට එනම් දිවස් නුවණ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් භාවනා කළ යුතු ආලෝක සංඥාවට මානසිකාරය යොදවන්න. දිවා ආලෝකය නම් වූ සංඥාවට අදිෂ්ඨාන කළ යුතුය. මේ විදියට රාත්‍රී කාලයේදීත් ආලෝක සංඥාවට අදිෂ්ඨාන කරන්න. ඔබ රාත්‍රී කාලයේදීත් ආලෝක සංඥාවට අදිෂ්ඨාන කළාසේම දිවා කාලයේදීද එම ආලෝක සංඥාවට අදිෂ්ඨාන කරන්න. මෙලෙස මිද්දය දුරුකොට සිතට හාත්පසින් කරදර කරන කෙලෙස් ධර්ම නොමැති සිතින් දිබ්බ චක්කු අභිඤ්ඤා අපේක්ෂාවෙන් භාවනා කළ යුතු වූ ඥානාලෝක සහිත සිත වඩන්න. මෙලෙස භාවනා කරමින් සිටින ඔබගේ సంతානෙහි මිද්ද ධර්මයේ දුරු කිරීමේ හේතුව සහිත වූවා වන්නේමය. මෙහිලා වටහාගත යුත්ත නම් මෙයයි. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝවාන් තත්වයට පත්වීමෙන් පසු ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා මගධ දේශයේ කල්ලවා මුත්ත නම් ගම ගොදුරුගම කොට ඝන වනාන්තරයක දින 7ක් නොනවති ඊ타මත් උග්‍ර ලෙස භාවනාවට උත්සාහ කළ නිසා වෙහෙසට පත්වී සත්වන දවසෙහි නිද කිරමින් පරයන්කේ වැඩ සිටිසේක. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට පචලායමාන සූත්‍රය දේශනා කරන්නට යෙදුනි. එහි සඳහන් ධර්ම අතරින් මේ වනාහි මිද්දය දුරලීම සඳහා වන හයවන ක්‍රමයයි. මෙම හයවන උපදේශය වන්නේ ආලෝකයෙන් ප්‍රභාස්වර වූ සිතක් වැඩීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළසේක. අටුවා ටීකා වන්හිද එම සිත දිවස් නුවණ ලැබීම සඳහා අවධානය යොමු කළ යුතු ඥානාලෝකයේ සහිත වූ සිත යයි පැහැදිලි කොට ඇත. තීන මිද්දය බැහැර කිරීම සඳහා වූ ආලෝකයද එහිවන්නේය. එහි ආලෝක කසින හේතුවෙන් පහළ වූ ආලෝකයේද ඇත. අනිත් කසිනයන් වැඩිම හේතු කොටගෙන විශේෂයෙන් තේජෝ කසින හා ඕදාත කසින වැඩූ හේතුවෙන් පහළ වූ ආලෝකයේද ඇත. එම ආලෝක කසින තේජෝ කසින ඕදාත කසින හේතුවෙන් පහළ වූ ආලෝකය දිබ්බ චක්කු අභිඥාවට අවශ්‍ය ආලෝකය වන්නේය. විසුද්ධි මාර්ගය 320 පිටුවෙන් මෙම ආලෝකයන් දිවා රාත්‍රී දෙකෙහි සමානව පෙනෙන අයුරින් මුළු දවසම එනම් මුළු රාත්‍රියක්ම වාගේ ප්‍රභාස්වර වනු පිණිස අදිෂ්ඨාන කිරීමට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළසේක. මෙතනදී ටීකාචාර්යන් වහන්සේ ආලෝකයේ කොටස් හතරකට බෙදා ඇත්තේය. ඥාන ආලෝක වර්ග 4. 1. තීන මිද්ද විනෝදන ආලෝක. එනම් තීන මිද්දය බැහැර කළ හැකි දිබ්බ චක්කු අභිඥාව අපේක්ෂාවෙන් වැඩි යුතු විශේෂයෙන් ආලෝක කසින හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාව හා දිබ්බ චක්කු අභිඥාව හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාව 2. කසිනාලෝක මනාකොට වැඩූ ආලෝක කසිනේ මෙන් කසින භාවනා හේතුවෙන් පහළ වූ ආලෝකය 3. පරිකම්ම ආලෝක පරිකර්ම භාවනා හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවය 4. උපක්ඛිලේස ආලෝක විපස්සනා ඥානෙහි තරුණකම නිසා පහළවන උපක්ඛිලේශ ආලෝකය මේ ආකාරයට ඥානාලෝක හතරක් ඇත මේවා ඥානයේ හේතුවෙන්ම පහළ වූ ආලෝකයෝ වන්නාහ මෙවන් ආලෝක ප්‍රභාවන් පහළවන්නා වූද පවතිනා වූද සිතට සප්පාසං චිත්තං එනම් ප්‍රභාස්වර ආලෝකයේ සහිත සිතයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. ඉහත සඳහන් පචලායමාන සූත්‍රය ආලෝක කසින භාවනා ඥානයේද දිබ්බචක්කු අභිඥා ඥානයේද සමග යෙදෙන සිත විශේෂයෙන් අවධාරණය කොට ඇත. මෙම ආලෝක ප්‍රභවයේ ඇති සිත වැඩිවීමට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළසේක. තවදුරටත් ඉහත සඳහන් ඥානාලෝක හතර අතරින් පරිකම්ම ආලෝක නම් පරිකර්ම භාවනා හේතුවෙන් පහළ වූ ආලෝකයේහි 1. උපචාර සමාධි, අර්පණා සමාධි යන මේවා ඉදිරියේ ඇති පරිකම්ම 2. අභිඥාවන් ඉදිරියේහි ඇති පරිකර්ම 3. ආර්ය මාර්ගයේ ඉදිරියේ ඇති පරිකර්ම යන ලෙසට පරිකර්ම තුන් ආකාරයකි. සමත කොටසෙහි පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි සහ පරිකර්ම භාවනා, උපචාර භාවනා, අර්පණා භාවනා යයි සමාධි තුන් ආකාරයක්ද භාවනා තුන් ආකාරයක්ද ඇත. මෙම පරිකර්ම සමාධියටම කනික සමාධියයි විසුද්ධි මග්ග අටුවාවෙහි විවහාර වෙයි 107 පිටුව බලන්න මෙම කනික සමාධිය උපචාර සමාධිය හා ආසන්නයේ ඇති උසස්ම මට්ටමේ සමාධියක් වන්නේය පරිකර්ම භාවනා හේතුවෙන් කනික සමාධිය පහළවන්නේය මෙම පරිකර්ම භාවනා සමාධිය හා සම්බන්ධ ඥානයේ හේතුවෙන්ද ආලෝක ප්‍රභාව මතුවීම සිදුවේයි. එයට පරිකර්ම ආලෝකය යැයි කියනු ලැබේ. තවදුරටත් දිබ්බචක්කු අභිඥාව සඳහා පාදක වන්නා වූ පරිකර්ම භාවනා ඥානය නිසාද ආලෝකය මතුවීම වන්නේය. පරිකර්ම ආලෝකය යැයි එයටද කියනු ලැබේ. දිබ්බචක්කු අභිඥාව කැමති යෝගාවචරයා කසිනය අරමුණු කොට අභිඥාවන්හි පදනම වන්නා වූ පාදක ධානය සියලු ක්‍රමයන්ට අනුව එනම් 14 ආකාරයකට දිබ්බ චක්කු අභිඥාවට භාවනාසිත යමුකොට එය ලැබෙන තෙක් වැඩි යුතුය. තේජෝ කසිනය, ආලෝක කසිනය, ඕදාත කසිනය යන කසින තුන තුලින් එක කසිනයක් දිබ්බචක්කු ඥානය පහළ වීමට ආසන්න හේතු ධර්මයන් වශයෙන් වැඩි යුතුය. මේ කසින තුන අතරින්ද ආලෝක කසිනය වනාහි දිබ්බචක්කු අභිඥාව සඳහා ඊටමත් සුදුසු වන්නේය. උපචාර ධාන අරමුණු වන ලෙසට කසින මණ්ඩලය වඩා එය පතුරවන්න. මෙසේ පැතිර වූ කසින අරමුණ අර්පණා ධානයේ තෙක් නොවැඩිය යුතුය. අර්පණා ධානයේතෙක් නොවඩා නතර කළ යුතුය. ඇත්තය. එම කසින අරමුණ උපචාර ධානයට පත්වන තෙක් පරිකර්ම නොකල පුද්ගලයාගේ సంతානයේද අභිඥාවෙහි ශක්තියෙන් අර්පණා ධානය සම්පූර්ණ නොවන්නේය. ඉදින් මේ කසින අරමුණේ ඉදින් මේ කසින අරමුණ ධානයේ ශක්තියෙන් අර්පණාවට පත්වන්නේ නම් එම කසින අරමුණ අභිඥා පාදක ධානයට පමණක් ආධාරක අරමුණ විය හැකිය. අභිඥාවට පත්වීම සඳහා වූ පරිකර්මයට ආධාරක අරමුණ විය නොහැක්කේය. ඒ නිසා යෝගාවචර පුද්ගලයා එම ආලෝක කසිනේද තේජෝ කසිනේද ඕදාත කසිනේද යන මේවා අතුරෙන් එක කසිනයක් උපචාර සමාධියට පත්වන තෙක් භාවනා කොට එම කසින පටිභාග නිමිත්ත කැමැති තරම් පතුරුවයි. විසුද්ධි මාර්ගය 320 පිටුව මහා ටීකාව 2 421 පිටුවෙන් මහා ටීකාව 2 42 පිටුවෙන් උපචාර සමාධිය එනම් උපචාර ධානය තුලදී ඊතා ප්‍රභාස්වර දීප්තිමත් කසින පටිභාග නිමිත්ත අරමුණු කොට ඇත යෝගාවචරයා මෙම උපචාර භාවයේහි නතර වී කසින පටිභාග නිමිත්ත අරමුණ වැඩිම පිණිස කටයුතු කළ යුතුය. විශේෂයෙන් ආලෝක කසින පටිභාග නිමිත්ත වැඩිම පිණිස කටයුතු කළ යුතුය. මෙසේ වැඩිම සඳහා කටයුතු කළ කසින මණ්ඩලය පැතිර වූ ප්‍රදේශය තුල පමණක් පිහිටා ඇති රූපාරම්මණයන් බැලිය යුතුය. කසින මණ්ඩලය පැතිර වූ ප්‍රදේශයෙන් පිට පිහිටා ඇති රූපාරම්මණයන් බලන්නා වූ යෝගාවචරයෙක් වෙයි නම් හේ පරිකර්ම වාරය ඉක්මවා සිටියේය. මෙය වැරැද්දකි. මෙහිදී පරිකම්ම යනු ආලෝක කසිනය නැත්නම් තේජෝ හෝ ඕදාත කසිනයන් යන මේවායේ නිමිත්තෙහි අරමුණ ගනිමින් සිටින උපචාර ධානයයි. එම උපචාර ධානයේද උපචාර සමාධියද කසින ආලෝකයෙන් පිටත ඇති රූපාරම්මණයන් බලන්නා වූ පුද්ගලයාගේ సంతානෙහි පහළ විය නොහැක්කේය. විවිධ බහිද්දා අරමුණු විශේෂෙහි සිත විසිරී යාම මෙයට හේතුවයි. යෝගාවචර පුද්ගලයාට වනාහි කසින ආලෝකයේ ශක්තියෙන් පමණක් විවිධ රූපාරම්මණයන් දැක ගැනීමට හැකිය. කසිනාලෝකය යන්නද අභිඥාවෙහි පාදක පරිකර්මයේ හේතුවෙන්ම මතුවිය යුත්තේය. එම නිසා කසිනාලෝකය හා උපචාර ධානය යන දෙකම පරිකර්මය පහළ නොවීම නිසා එනම් පරිකර්ම වාරයේ ඉක්මවීම නිසා පහළ විය නොහැක්කේය. මෙලෙස පරිකර්ම වාරයේ ඉක්මවීම නිසා ආලෝකයේද නොපෙනී යන්නේය. එකල්හි රූප ආරම්මණයෝද අප්‍රකට වන්නාහ. ආලෝක ප්‍රභාවට බාහිරින් පිහිටා ඇති රූපාරම්මන බලන්නා වූ යෝගාවචර පුද්ගලයා පරිකර්ම වාරය ඉක්මවා සිටියේය. එම පුද්ගලයාගේ సంతානෙහි කසින පටිභාග නිමිත්ත අරමුණු කොට ඇති ඥානය පහළ විය නොහැකිය. ඒ නිසා විවිධ රූපාරම්මන අප්‍රකට වීම සිදුවන්නේය. කසින පටිභාග නිමිත්ත අරමුණු කොට ඇත්තා වූ ඥානය පහළ නොවීම නිසා ඥානයේ හේතුවෙන් පහළවන ප්‍රභාස්වරයද නොපෙනීයයි. ප්‍රභාස්වර ආලෝකය නැති නිසා විවිධ වූ රූපාරම්මන නොපෙනීම සිදුවන්නේය. විසුද්ධි මාර්ගය 320 මහා ටීකාව 2 421 පිටුවෙන්. මෙලෙස රූපාරම්මන නොපෙනී ගිය විට යෝගාවචරයා නැවත නැවතත් අභිඥා ඥානයේ හේතුව වන්නා වූ පාදක ධානයටම සමවැදිය යුතුය. පසුව එම පාදක ධානයෙන් නැගී සිට ආලෝකය පතුරවන්න. ආලෝක කසින මණ්ඩලයේ පතුරුවත්ම ආලෝකයේ හෙවත් ප්‍රභාස්වරයේ පැතිරවීමද ඒහා සමගම සිදුවන බව සිහියට ගන්න. තේජෝ ඕදාත යන කසිනද මෙලෙසමය. මෙපමණ ප්‍රමාණයකට යයි පිරිසිඳ කසින මණ්ඩලය වැඩිවීමට කටයුතු කරයිද පැතිරවීම කරයිද එපමණ ප්‍රමාණයටම ශක්තියෙන් සම්පූර්ණ වූ ආලෝකය පහළවන්නේය. දැක් වූ ක්‍රමයට අනුව ක්‍රමානුකූලව අභ්‍යාස කළ විට ආලෝකයේ ප්‍රභාස්වර ශක්තිය සම්පූර්ණ වන්නේය. තහවුරු වන්නේය. කාලයද දීර්ඝ වන්නේය. මෙලෙසට ක්‍රමානුකූලව අභ්‍යාස කරනවා යනු මෙසේය. අභිඥා ඥානෙහි පාදක හේතුව පහලවන්නා වූ පාදක ධානයට නැවත නැවත සමවැදී එයින් නැගී සිට අඛණ්ඩව ආලෝකය පැතිරවීමෙන් ආලෝක ශක්තිය සම්පූර්ණ වන්නේය. තහවුරු වීමද සිදුවේ. කාලයද දීර්ඝ වේ. ඒ අවස්ථාවේ මෙපමණ ප්‍රදේශයක ආලෝකය පැතිරේවායයි මෙලෙසට ප්‍රදේශය පිරිසිඳ අදිෂ්ඨාන කරයි. මෙලෙස පිරිසිඳගත් ප්‍රදේශයේ නැතිනම් අදිෂ්ඨාන කළ ප්‍රදේශයේ ආලෝකය පැතිර සිටින්නේය. සම්පූර්ණ දවසම වුවද වාඩි වී සිට භාවනා කරන දිබ්බචක්කු අභිඥාවලත් පුද්ගලයාට විවිධ රූපාරම්මන දැකීම සිදුවන්නේය. විසුද්ධි මාර්ගයේ 320 පිටුවෙන් මේ දැක් වූ ක්‍රමයට අනුව ක්‍රමානුකූලව පිළිපදින යෝගාවචර පුද්ගලයා අභිඥා ඥානෙහි මූල හේතුව වන්නා වූ පාදක ධානයට නැවත නැවත සමවැදී පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත යන කසින අටෙන් එකක් බැගින් සමාපatti 8ම ලැබෙන ලෙසට සියල්ල 14 ආකාරයකට නැවත නැවත ධානයන්ට සමවැදී තවදුරටත් විශේෂයෙන් ආලෝක කසිනේ අරමුණු කරන හතරවන ධානයට නැවත නැවත සමවැදී අවිඥාවෙහි මූල හේතුව වන්නා වූ ඒ ඒ පාදක ධානයන් නැගිට අඛණ්ඩ වූ ආලෝක ප්‍රභාවයන් පැතිරවීමෙන් ආලෝක ප්‍රභාව ශක්තියෙන් සම්පූර්ණ වන්නේය. දීර්ඝ කාලයක් තහවුරු වන තත්වයට පත්වන්නේය. මෙසේ වීමෙන් එම ආලෝක ප්‍රභාස්වරය පැතිරී ගිය ප්‍රදේශය තුල ඇති රූප අරමුණු බොහෝ කාලයක් යෝගාවචර පුද්ගලයාට පෙනෙමින් පවතී. මේ නිසා ඉහත සඳහන් ලෙසට අටුවාචාරයන් වහන්සේ කරුණු පැහැදිලි කර දක්වා ඇත. මහා ටීකාවේ 2 421 පිටුවෙන් මේ ආලෝකය අභිඥා ඥාණයෙන් පහළවීමට පෙර ආතුව පහළවන්නා වූ පරිකර්ම ආලෝකයයි. එසේම ආර්ය මාර්ගයට පෙර ආතුව ඇති පරිකර්ම ආලෝකයක්ද ඇත්තේය. විසුද්ධි මාර්ගයේ 503 පිටුවේහි අනුලෝම ඥාන කතාහි ආර්ය මාර්ගයේහි පහළවීමට පෙර ඇත්තා වූ මාර්ග වීතියෙහි පරිකර්ම උපචාර අනුලෝම යන නම් ඇති කාමාවචර ජවන තුන් වර්ගයක් ආර්ය මාර්ග ඥානෙහි පරිකර්ම අවස්ථාවේ යෙදී ආර්ය මාර්ග ඥාන පහළවීම සඳහා සකස් කොට දෙන නිසා ඒවාට පරිකර්ම යයිද කිව හැකි බව විස්තර කොට ඇත. එම පරිකර්ම නම් වූ විපස්සනා ඥාන හේතුවෙන්ද ආලෝකය ප්‍රභාස්වරය පහළවීම සිදුවන්නේමය. මක්නිසාදයත් අධිචිත්ත නම් වූ උතුම් වූ සමත භාවනා සිතට හා විපස්සනා භාවනා සිතට ආලෝක ප්‍රභාස්වර පහළ වී කිරීමට ශක්තිය ඇති නිසාය. පටුවාවන්හි අධිචිත්ත සූත්‍රය යයි නම් කොට භාවිතා කරන පහත සඳහන් නිමිත්ත සූත්‍රයේ උපුටා දැක්වීම කියවා බලන්න. නිමිත්ත සූත්‍රය උපුටා දැක්වීම අංගුත්තර නිකායක 456 පිටුවෙන් මහණෙනි එම අවස්ථාවෙහි අධිචිත්ත නම් වූ උතුම් සමත භාවනා සිත හා විපස්සනා භාවනා සිත වඩන යෝගාවචර මහණතෙමේ සමහර විට සමාධිය වැඩිම සඳහා වූ නිමිත්තට එනම් සමාධිය සඳහා වූ ධර්මයට සිත යොමු කරවයි. සමහර විට වීරිය පහළවීම සඳහා වූ නිමිත්තට එනම් වීරිය පහළ විය යුතු ධර්මයට සිත යොදවයි. සමහර විට උපේක්ෂාව පහළවීම සඳහා වූ නිමිත්තට නැත්නම් උපේක්ෂා පහළවීම සඳහා වූ ධර්මයට සිත යොදවයි. මෙලෙස මානසිකාර්ය යොදන භික්ෂුවකගේ සිත මෘදු දවන්නේය. ඒ ඒ සමත භාවනා විපස්සනා භාවනා කෙරෙහි කර්මඤ්‍යද වෙයි. ආලෝකයේද දීප්තිමත්ව පහළවන්නේය. බිඳිය යන භාවයේද නැත. ආශ්‍රව ධර්ම දුරු කිරීමට සිත සම්‍යක් ලෙස පිහිටා සිටී. අටුවා කතාවන්හි පරිසුද්ධ පරියෝදාත පබස්සර යන වචනෙන් වරින් වර පරියාය වචනෙහිවත් සමාන අර්ථ දක්වන වචන වශයෙන් උපයෝගී කරගනී. පී නගරයේ මහා සයාඩෝ තෙරුන් විසින් කියන ලද විසුද්ධි මාර්ගයේ භාව සන්නය තතිය භාගයේ පිටු අංක 12 පබස්සරේ එනම් දීප්තිමත් ආලෝකයේ ඇත්තේ පබස්සර යන වචනය පරිවර්තන කොට ඇත. සියලුම උතුම් වූ සමත භාවනා සිත හා විපස්සනා භාවනා සිත හේතුවෙන් දීප්තිමත් ලෙස බබලන ආලෝකය පහළ විය හැකි බව පාලි අටුවා ටීකාවන්හි දක්වන ලදී. සබ්බාය ආලෝකෝ ඥානං සමුට්ඨානෝව මේ ආලෝක සියල්ල ඥාන හේතුවෙන් පහළ වූ ආලෝකයෝ වෙත්. අංගුත්තර නිකාය ටීකාව 3 178 පිටුවෙන් යන පැහැදිලි කිරීමට අනුව ඥානයේ නිසා පහළ වූ සියල්ලම ඥාන ආලෝකයෝම වන්නාහ. ඥාන ආලෝකය යනු ඥානාලෝක ප්‍රභාවේ යනු කුමක්දැයි විග්‍රහ කළ යුතුව ඇත. මෙයට පිළිතුරු විසුද්ධි මග්ග මහා ටීකා දෙවන කොටසෙහි උදයබ්බේ ඥානකාණ්ඩයේ උපක්ඛිලේශ කොටසෙහි තුල පැහැදිලි කොට ඇත. එම පැහැදිලි කිරීමට අනුව මෙය උදයබ්බේ ඥානයේ හේතුවෙන් මතුවී පැමිණි ආලෝකයේ විස්තර විග්‍රහ කරන කතාවක් වන්නේය. මෙම විස්තර කතාව ටීකාචාර්යන් වහන්සේ ලක්කනාහාර නෙත්ති ණය මගින් විස්තර කොට ඇති බව සලකා ගත යුතුය. ඥානයේ හේතුවෙන් පහළ වූ ආලෝකය හා සමාන වූ උපක්ඛිලේශ ආලෝකයේහි තීන මිද්ද විනෝදනාලෝකය කසිනාලෝකය පරිකර්මාලෝකය යන මේවාද එකතු කොට ලක්කනහාර netti ණය ක්‍රමයට අනුව එහිලා විස්තර කොට ඇත්තේය මේ සතරාකාර ආලෝකය වනාහි ඥානයේ නිසාම පහළ වූ ප්‍රභාවෝ වන්නාහ උතුම් වූ සමත භාවනාසිත විපස්සනා භාවනා සිත් සියල්ලද හේතුවෙන් ප්‍රභාස්වර දීප්තිමත් ආලෝකයක් පහළ වීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනාවන් ගැනද සැලකිලිමත් වන්න. විසුද්ධි මග්ගහ මහා ටීකාවේ කරන පැහැදිලි කිරීම මෙසේය. විපස්සනෝ වාස හේවත් විපස්සනා ඥාන ආලෝක ප්‍රභාවේ යනු විපස්සනා සිත නිසා පහළවන්නා වූ චිත්තජ ඕජට්ටමක රූප තුල ඇතුළත්ව ඇති ඊතා ප්‍රභාස්වර වූ වර්ණ ධාතු එනම් රූපාරම්මණේහි ආලෝකය සහ ස්වසංතානෙහි වැටී ගත්තා වූ එනම් එම චිත්තජ රූප කලාපයන්හි පිහිටා ඇති තේජෝ ධාතු උතු හේතුවෙන් වන්නා වූ උතුජ ඕජට්ටමක රූපයන් තුල අඩංගුව ඇත්තා වූ ඊතා දීප්තිමත් වර්ණ ධාතු එනම් රූපාරම්මණයන්හි ආලෝකය වන්නේය බුරුම මහා ටීකා 2 248 පිටුවෙන් පැහැදිලි කිරීම පපු කුහරය තුල පිහිටා ඇති හදේ වත්තු රූපය මත රැඳී පහළවන්නා වූ සිතක් සිතක් පාසා උත්පාද කාලයේ සිටම අඛණ්ඩව ඕජාව අටවෙනි කොට ඇත්තා වූ චිත්තජ ඕජට්ටමක රූපයෝ නැතිනම් රූප කලාපයෝ ඇත්තාහ සිත් එක එකක් පාසා චිත්තජ ඕජට්ටමක රූප කලාප ඊතා විශාල ප්‍රමාණයක් විය හැකිය හදේ වත්තුව මත රැඳී ඇත්තා වූ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා උත්පාද කාලයේ සිටම අඛණ්ඩව එම චිත්තජ රූපයන් පහළවීම සිදුවන්නේමය. එම චිත්තජ රූප කලාප එක එකක් විග්‍රහ කොට බැලූ කල පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජායයි රූප ස්වභාව ධර්මයෝ අට ආකාරයක් එක එකක් වශයෙන් පිහිටා ඇත්තාහ. සිත හේතු කොට පහළවන නිසා චිත්තජද ඕජාව අටවැනි කොට ඇති නිසා ඕජා අට්ඨමකද යන ලෙස මේ පද එකතු කොට චිත්තජ ඕජාට්ඨමක යයි කියනු ලැබේ. මෙම රූප අටාකාරයේහි අඩංගු ඇති වර්ණ ධාතුවට රූපාරම්මණය යයි කියනු ලැබේ. විපස්සනාසිත හෝ සමත භාවනාසිත හේතුවෙන් පහළවන්නා වූ රූප කලාප තුල පිහිටා ඇති රූපාරම්මණයක් වේ නම් එය බාසුර රූපයක් හෙවත් ඊතා දීප්තිමත් රූපාරම්මණයක් වන්නේය සංලක්ෂය හෙවත් පටිසන්ධි සිත වනාහි රූපයන් පහළ කිරීමට අපොහසත් වේයයි කියන කියමන අනුව මෙය ගැලපෙන්නේය. චුති චිත්තයන් අතරින් රහතන් වහන්සේලාගේ චුති චිත්තේහිද රූපයන් පහළ කිරීමේ හැකියාව නැතිය යන මේ කියමනද අනුව ගැලපෙන්නේය. ඉතිරි චුති චිත්ත වලින් චිත්තජ රූප පහළ කළ හැකිද නොහැකිද යන්න ගැන පොත්වල මතවාද බොහෝ ඇත්තේය. මෙම බාසුර රූප හෙවත් ප්‍රබාස්වර රූපාරම්මන චිත්තජ රූප කලාපයක් පාසා අඩංගු වන බැවින් චිත්තජ රූප කලාප සංඛ්‍යාව අධික නම් ඒ අධික වීම අනුවම දීප්තිමත් රූපාරම්මණයන් සංඛ්‍යාවද අධික වන්නේය. එම රූපාරම්මණයන්හි දීප්තියද ඥානයේ ආනුභාවයෙන්ම දීප්තිමත් වන්නේය. ඥානයේ ආනුභාවය මහත් වන්නේ නම් එපමණටම රූපාරම්මණයද දීප්තිමත් වෙයි. ඥානයේ ආනුභාවය මදවන්නේ නම් රූපාරම්මණයද දීප්තියෙන් අඩු වෙයි. සමත භාවනා සිත්හි හා විපස්සනා භාවනා සිත්හි ඒ ඒ සමතාරම්මන විපස්සනාරම්මණයන් අරමුණු කොට මතුවී ආ නාම ධර්ම සමූහයෝ සාමාන්‍ය වශයෙන් 34ක් වෙති. එනම් ප්‍රථම ධානයේහි ධාන නාම ධර්ම 34 ද්විතීය ධානයේහි ධාන නාම ධර්ම 32 තෘතීය ධානයේහි ධාන නාම ධර්ම 31 චතුර්ථ ධානයේහි ධාන නාම ධර්ම 31 මෙහිදී කරුණා ධානයේහි කරුණාව අඩංගු වීම නිසා ධාන නාම ධර්ම 35 33 32යි මුදිතා ධානයේහි මුදිතාව අඩංගු වීම නිසා ධාන නාම ධර්ම 35 33 32 වශයෙන් ගන්න විපස්සනා සිතෙහි ඥානය හා ප්‍රීතිය ඇති නැති බව අනුව නාම ධර්ම 34 33 33 32 යයි එක එකක් වශයෙන් පවතින්නේය මෙම නාම ධර්ම සමූහ තුල බොහෝ සෙයින් පඤ්චේන්ද්‍රිය චෛතසික යයි කියන ලබන ඥානය ප්‍රඥාව අඩංගු වන්නේය. මෙම ඥානෙහි ආනුභාවය මහත්නම් මහත් බවද ආනුභාවය කුඩානම් කුඩාවටද රූපාරම්මණයෝ දීප්තිමත් වන්නාහ. තවදුරටත් මෙම චිත්තජ ඕජට්ඨමක රූපකලාප එක එකක් පාසා තේජෝ ධාතුවද අඩංගු වන්නේය. උතු යයි එයට කියනු ලැබේ. එම තේජෝ ධාතුවද උතුද නව උතුජ ඔයොජට්ඨමක රූප කලාප පහල කරන්නේය. විපස්සනා හෝ සමත භාවනා සිද්ධිය අනුභවය මහත්නම් චිත්තජ රූප කලාප එක එකක් තුල පිහිටා ඇති එකම තේජෝ ධාතුව එනම් උතු ට ස්වකීය තితి කාලය තෙක් උතුජ ඕජට්ඨමක රූප කලාප බොහෝ ප්‍රමාණයක් නිපද විය හැකේය මේ ඕජාට්ටමක රූප කලාපයක් කලාපයක් පාසා අඩංගු වන වර්ණ නම් වූ රූපාරම්මණයද බාසුර රූපයක් එනම් ඊතා දීප්තිමත් රූපාරම්මණයක්ම වන්නේය මෙම රූපාරම්මණයෙහි දීප්තියද ඥානෙහි ආනුභාවය මහත් නම් මහත්ද කුඩා නම් කුඩාද වෙයි මෙම උතුජ රූප සන්තති පතිත උතු සමුට්ටාන එනම් ස්වකීය රූප සන්තති වලියෙහි එන්නා වූ උතුජ රූප යයි මහා ටීකාචාර්යන් වහන්සේ භාවිතා කරන්නාහ. සංලක්ෂය එනම් සන්තති පතිත උතු සමුට්ඨාන යනුවෙන් ස්වකීය රූප සන්තති ප්‍රවාහයේ එන්නා වූ උතු සමුට්ඨාන රූප අදහස් කරන බැවින් ස්වකීය රූප සන්තතියම වූ වැඩෙන්නා වූ කම්මජ රූප කලාපයන් තුල පිහිටා ඇත්තා වූ කම්මජ තේජෝ ධාතුවද ආහාරජ රූප කලාපයන් තුල පිහිටා ඇති ආහාරජ තේජෝ ධාතුවද යයි කියනු ලබන්නා වූ තේජෝ ධාතු උතු හේතුවෙන් පහළවන්නා වූ උතුජ රූපද මෙහි ඇතුළත් යයි බාර නොගනු මැනවි විපස්සනා හෝ සමත භාවනා සිත හා මිශ්‍ර වූ උතු සමුට්ඨාන රූපයන් පමණක් මෙහිදී විස්තර කරන බැවින් චිත්තජ තේජෝ ධාතු උතු හේතුවෙන් පහළවන්නා වූ උතු සමුට්ඨාන රූපයන් පමණක් මෙහිලා අදහස් කෙරේ යයි දති යුතුය. මෙලෙස වන්නේ නම් කම්මජ රූප කලාපයන්හි ඇතුළත් වන රූපාරම්මනද කම්මජ තේජෝ ධාතුව හේතුවෙන් වන්නා වූ උතුජ රූපයන් තුල ඇත්තා වූ රූපාරම්මනද ප්‍රභාස්වර නොවන්නේ දැයි ප්‍රශ්න විය හැකේය. මේ කොටස අතීත කම්ම හා සම්බන්ධය. සමත භාවනාසිත විපස්සනා භාවනාසිත හා සම්බන්ධ නැත. సంతානයේ ඇති අතීත කර්ම ශක්තියේ හේතුවෙන් ශරීර ප්‍රභාව දීප්තිමත් වූ වාසේ සලකා ගන්න. එහෙත් ශරීර කූඩුව තුල සහල් පිටිහා කහ කුඩු මනාව මිශ්‍ර කොට ලූවාක්සේ රූප කලාප එකක් තව රූප කලාපයක් හා ඊතා සමීපව ගැටමින් ඉදිරිය හා පසුපස සම්බන්ධ වෙමින් අඛණ්ඩව නැවත නැවතත් පහළවන්නා වූ අවස්ථාවෙහි ගෙයක් දරුණු ගින්නකින් දැවෙන විට ඊතා සමීපව ගැටෙමින් තිබෙන අනෙකුත් ගෙයකටද ගින්න පැතිර යන්නාක්සේ සමත භාවනාසිත හා විපස්සනා භාවනාසිත හේතුයෙන් වන්නා වූ චිත්තජ රූපයන්හි රූපාරම්මනද එයින් නැවත පහළවන්නා වූ උතුජ රූපයන්හි රූපාරම්මනද අනිකුත් උතුජ රූපයන්ගේ රූපාරම්මන සමග මිශ්‍රව දිදුලමින් පැවතිය හැක්කේය. මේ නිසා යෝගාවචර පුද්ගලයා ශරීරයේ අධ්‍යාත්මිකව හා බාහිරව හාත්පස දසදෙස ආලෝකයන් දකිමින් සිටින්නේය. එම පැහැදිලි ආලෝකය පරමාර්ථයන් දැක ගැනීම සඳහා කොටස් වශයෙන් බෙදා වෙන්කර ගැනීමට කලින් එලෙස දැකීම වන්නේය. පරමාර්ථ රූප ධර්මයන් පරිග්‍රහ කළ හැකි අවස්ථාවේදී එම ආලෝක වනාහි සමත හෝ විපස්සනා භාවනා සිත් හේතුවෙන් වන්නා වූ ඕජට්ඨමක රූප කලාප වලින් පහළවන්නා වූ උතුජ රූප කලාප සමෝහ ස්වરૂපයෙන් පමණක් වන බව පරිග්‍රහ කළ හැකි වන්නේය. පරිච්ඡේද වශයෙන් ඥාණයෙන් වටහා ගැනීමට හැකි වන්නේය. තෘප්තිමත් විය හැකි වන්නේය. මෙහිලා අනිකුත් රූපයන්හි රූපාරම්මන ආලෝක යනු සමත භාවනා සිත් විපස්සනා භාවනා සිත්හි අතර වාරයන්හි නිබදව පවතිනා වූ භවාංග සිත් ආදී ඒ ඒ සිත් හේතුවෙන් වන්නා වූ චිත්තජ රූප කලාප කම්මජ රූප කලාප හා ආහාරජ රූප කලාප යන මේවායි පිහිටා ඇති රූපාරම්මනද එම රූප කලාපයන් හිම පිහිටා ඇත්තා වූ තේජෝ ධාතු උතු හේතුවෙන් වන්නා වූ උතුජ රූපයන්හි රූපාරම්මනද වෙයි. මෙයට චතුජ රූපයන්හි රූපාරම්මන ආලෝක යයි කියනු ලැබේ. තවදුරටත් සමත භාවනා සිත හා විපස්සනා භාවනා සිත හේතුවෙන් වන්නා වූ චිත්ත සමුට්ඨාන රූප හා එයින් නිපන් මෙම රූප කලාපයන්හි තේජෝ ධාතු එවත් උතු හේතුවෙන් වන්නා වූ උතු සමුට්ඨාන රූප යන මේ රූප දෙවර්ගයේ චිත්ත සමුට්ඨාන ඕජට්ටමක රූපයන්හි අඩංගු ඇත්තා වූ වන්න ධාතු හෙවත් රූපාරම්මන ආලෝක ප්‍රභාව යෝගාවචර පුද්ගලයාගේ රූප කාය ස්කන්ධය තුලම පැතිර පවතින්නේය. බහිද්ධාවට බාහිර රූපයන්හි පැතිර නොයන්නේය. උතු සමුට්ඨාන ඕජාට්ටමක රූප කලාපයන්හි අඩංගු ඇත්තා වූ වන්න ධාතු හෙවත් රූපාරම්මන ආලෝක ප්‍රභාව ශරීර කූඩු ඇතුළත පමණක් නොව බාහිර වූ හාත්පස දස දිග දක්වා සමත භාවනා සිත් විපස්සනා භාවනා සිත් හා මිශ්‍රව පවතිනා වූ ඥානයේ ආනුභාවය මහත්නම් මහත්වට ඈතට පැතිරී යා හැකිය ඥානයේ ආනුභාවය කුඩා නම් කුඩාවට හාත්පස දස දෙක පැතිරිය හැකිය. එම ආලෝක ප්‍රභාවනාහි එම යෝගාවචර පුද්ගලයාගේ ඥානයටම ප්‍රකට වන්නේය. හාත්පස පරිසරයේ සිටින්නා වූ මිනිසයන්ට වනාහි අප්‍රකටය. හාත්පස පරිසරයේ පැතිර සිටින්නා වූ එම ආලෝක ප්‍රභාවය වදින ස්ථානවල ඇති විවිධ රූපාරම්මන යෝගාවචර පුද්ගලයා දකිමින් සිටින්නේය. එලෙස දකිමින් සිටින දේවල් චක්කු විඥාණයෙන්ම දකින්නේද නැතිනම් මනෝ විඥාණයෙන් දකින්නේද යන මේ කාරණය තමා විසින් විමසා බැලිය යුතු බව ආචාර්යවරයන් වහන්සේලා දක්වා ඇත්තාහ. දිබ්බ චක්කු අවිඤ්ඤා ඥාන ලබාගෙන සිටින්නා වූ සත්පුරුෂයන් එම රූපාරම්මණයන් දිබ්බ චක්කු අවිඤ්ඤා යන මනෝවිඤ්ඤාන සිත් මගින් දකින්නාසේ මහා ටීකාචාර්යන් වහන්සේගේ මතය මෙයයි. මේ තැනදීද එම රූපාරම්මන සමෝහය සමත භාවනාසිත විපස්සනා භාවනාසිත යන මනෝ විඥාණයෙන්ම දකින්නේ යන අදහස ගැළපේ යයි සිතයි. පාරමී ශක්තිය හා සමාධි ශක්තිය සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැනි මහත් වූ ඥාන අවබෝධය සඳහා පාරමී ධර්මයන් සම්පූර්ණ කරලු පුණ්‍යවන්තයන්ගේ ප්‍රඥා ඥානයන්හි ආනුභාවයේද මහත් විය හැකේය. පාරමී බලය උතුම් තත්වයට පත්වී නම් ඥානයේ ආනුභාව වඩාත් මහත් විය හැකේය. පාරමී බලය කුඩා වී ලාමක වී නම් ඥානයේ ආනුභාවයේද කුඩා වී ලාමක විය හැකේය. ඥානානුභාවය මහත් බව නොමහත් බව පිණිස ආසන්නම කාරණය සමාධිය වන්නේය. අංගුත්තර නිකාය 6 6 වෙනි පිටුවෙන් සමාහිතෝ යථා භූතං ජානාති පස්සති තේරුම තාවුරු වූ සමාධිය ඇත්තා වූ පුද්ගලයා තත්වාකාරයෙන් දන්නේය දකින්නේය මෙලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති නිසා සමාධිය ඥානවබෝධය මහත් බව කුදු බව පිණිස ආසන්නම කාරණය වන්නේය. සමාධියේ බල ආනුභාවය මහත් වූ කල වනාහි ඥානේ ආනුභාවයේද මහත් වන අතර සමාධියේ බල ආනුභාවය දුර්වල වූ කල ඥානේ ආනුභාවයේද දුර්වල විය හැක්කේය. ඒ නිසා ඥානයේ හේතුවෙන් ආලෝකය දිදුලන දීප්තිමත් ලෙස ලබා ගැනීමට අවශ්‍ය විටකදී සමාධිය උපදී ගැඹුරු වී වඩ වඩා ශක්තිමත් වී ආනුභාවයෙන් සම්පූර්ණ කරගනු පිණිස වඩ වඩාත් උත්සාහ කරන්න. පලූපචාර කතා යයි සලකාගත යුතුය. මහා ටීකාචාර්යයන් වහන්සේ කළ ඉහත සඳහන් විස්තරය අනුව ඥානාලෝකය එනම් ඥාන ආලෝක ප්‍රභාව යන යෙදුම වනාහි හේතුවේ නම් ඵලයට රූපයක් ලෙස යොදා විවහාර කරන ලද පලූපචාර කතාවක් වන්නේය. ඥානය හා මුසුව පවත්නා සමත භාවනාසිත විපස්සනා භාවනාසිත නිසා පහළ වූ ඵලයක් වන චිත්තජ රූප උතුජ රූප තුල අඩංගුව ඇති රූපාරම්මණයන්හි ආලෝක ඕභාසයට හේතු වන ඥාණයම එයට රූපයක් ලෙස යොදමින් සමත ඥාන ආලෝකය විපස්සනා ඥානාලෝකය යයි විවහාර කිරීම පළූපචාර කතාවක් යයි සලකා ගත යුතුය. මේ පැහැදිලි කිරීමට අනුව වනාහි ඥානේ ආලෝකය නැත. ඥානේ හේතුවෙන් වන්නා වූ රූප ධර්මයන් හිම ආලෝකය ඇත්තේ යයි කෙටියෙන් දත යුතුය. මුඛ්‍ය හා පర్యాయ කතා සමත භාවනා සිත් හා විපස්සනා භාවනා සිත්වල ආලෝක ප්‍රභාවය තිබීම නොහොත් සමත භාවනා සිත් හා විපස්සනා භාවනා සිත් හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවය තිබීම සමහර ආචාර්යවරු පිළිගැනීමට කැමැති නොවේති. අතහැරිය නොහැකි බැවින් උද්‍යබ්බේ ඥානෙහි ආලෝක ප්‍රභාවයේ තිබීම නැතිනම් උද්‍යබ්බේ ඥානෙ හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවයේ තිබීම වනාහි පිළිගැනීමට කැමැති වන්නාහ. මෙලෙස පිළිගන්නා නමුදු සමත භාවනා සිත්හි හා ඉතිරි විපස්සනා සිත්හි ප්‍රභාවය තිබීම පිළිගැනීමට අකමැති වෙත්. එම ආචාර්යයන් වහන්සේලා හට කරුණ ඉදිරිපත් කිරීම මෙලෙසය. අංගුත්තර නිකාය අට කතාවේ 1 34 පිටුවෙන් සිතෙහි වන්න ආලෝකය ඇත්තේ දැයි ප්‍රශ්න කරන්නේ නම් නැත යැයි පිළිතුරු දිය යුතුය. සත්‍යය. නීල ආදී වර්ණයන්ගෙන් එක් වර්ණයක් ඇත්තේ නම් ඇති වේවා. එතරම් ප්‍රකට නො වූ වර්ණයක් ඇති වී නම් තිබේවා. නැතිනම් ස්වර්ණ වර්ණයේද ඇත්තේ වේ නම් තිබේවා. වෙන කුමන වර්ණයක් හෝ වේවා. පිරිසිදුව පවතින නිසා පබස්වර එනම් ප්‍රභාස්වර වූ දිදුලමින් යයි කියනු ලැබේ. අංගුත්තර ටීකාව 1 99 පිටුවෙන් ප්‍රභාස්වර දිදුලන බව ආදී නම් වූ වර්ණ ධාතුවේ එනම් රූපාරම්මණයන්ගේ ලැබිය හැකි ගුණ විශේෂයන් වන බැවින් සිතෙහි වර්ණ හෙවත් ආලෝක ඇද්දයි යන ප්‍රශ්නය අට කතාවෙහි දක්වා ඇත්තේය. සිත වනාහි නාම ධර්මයක් වන බැවින් නත්ති එනම් නැත යයි ප්‍රතික්ෂේප කොට පබස්සර මිදං භික්කවේ චිත්තං යන මේ දේශනාව පරියාය කතාවක් එනම් පරියාය වශයෙන් රූපාලංකාර දේශනාවක් යයි දක්වමින් මෙලෙස වූ භවාංග සිත හා සමානව ප්‍රභාස්වර සමත භාවනා සිත්හි හා විපස්සනා භාවනා සිත්හි පිරිසිදු භාවනා ප්‍රකට කොට දැක්වීම සඳහා දේශනා කරන ලද පරයාය කතාවක් බව ප්‍රකට කොට දැක්වීමට දීඝනිකාය 1 134 පිටුවේ හා මජ්ක්‍ධිම නිකාය 1 646 පිටුවේ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ එනම් එම යෝගාචර භික්ෂුව චතුර්ථ ධාන සමාධිය හා යෙදෙන සිත මෙලෙස තහවුරුව හාත්පසින් පිරිසුදු වූ පරියෝදාත වූ කල යන්නෙන් ආදී කොට ඇත්තා වූ ධර්ම කතා බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. බුදුරජාණන් වහන්සේ චතුර්ථ ධාන සමාධියේ ගුණ වර්ණනා කිරීම සඳහා පරිසුද්ධේ පරියෝදාතේ එනම් ආත්පසෙන් පිරිසිදු වූ දිදුලන ප්‍රභාස්වර ඇත්තා වූ යනාදී ලෙසට දක්වා ඇත්තේය. මෙලෙස වූ දේශනාවන්හි චතුර්ථ ධාන සිතෙහි පරියෝදාත වූ පිරිසුදු ආලෝකය තිබේ යයි මුඛ්‍ය වශයෙන් දේශනා කරන ලද්දේ නොවන්නේය. පලූපචාර නම් වූ පర్యాయ ක්‍රමයක් වශයෙන් පමණක් දේශනා කරන ලද්දේ වන්නේය. මේ නිසා මේ පොතෙහිද සමත භාවනා සිත්හි හා විපස්සනා භාවනා සිත්හි ආලෝක ප්‍රභාවක් ඇත්තේ යයි කීමට කැමැති නොවෙමු. එම සමත භාවනා සිත හා විපස්සනා භාවනා සිත් හේතුවෙන් පහළවන්නා වූ චිත්තජ රූපයන් හිද එම චිත්තජ තේජෝ ධාතු හේතුවෙන් පහළවන්නා වූ උතුජ රූපයන් හිද පිහිටා ඇති රූපාරම්මණයන්හි ප්‍රභාවම යයි කියන්නෙමු එහෙත් එම ආලෝක ප්‍රභාවය සමත හා විපස්සනා භාවනා සිත හා මිශ්‍ර ඇති ඥානයන්හි අනුභවයේහි පිහිටා පහළ වූ බැවින් පලූපචාර වශයෙන් ඥානාලෝකය යැයි අලංකාර ශාස්ත්‍රයට අනුව දැක්වීමක් වන්නේය. උපක්ඛලේස ආලෝක සමත භාවනා සිත් හා විපස්සනා භාවනා සිත්හි ප්‍රභාස්වර වූ ආලෝක තිබීම සත්‍ය නම් එම සිත්වලින් ප්‍රභාස්වර වූ ආලෝකයේ ඇති කරවීමට හැකියාවක් ඇත යන්න සත්‍ය නම් කුමක් නිසා විපස්සනා ඥානයන් තුල බලවත් වූ උදයබ්බේ ඥාන මට්ටමේදී පමණක් කෝබාස හෙවත් ආලෝකය පහළවීමට හැකිවීම සම්බන්ධයෙන් දේශනා කොට ඇත්තේ දැයි ප්‍රශ්නයක් ඇත. පිළිතුර මෙලෙසට. විසුද්ධි මාර්ගය 476 පිටුවෙන්. එම විපස්සනා ඕබාසය පහළ වූ විට යෝගාවචර පුද්ගලයා මට මීට පෙර මේ ස්වභාවය ඇත්තා වූ ඕබාස ආලෝකය පහළ නොවුනේමය. ඒකාන්තයෙන් නිසකවම මම ආර්ය මාර්ගයට පත්වී ඇත්තේ වෙමි. ආර්ය ඵලයට මම පත්වී ඇත්තේ වෙමියයි. ආර්ය මාර්ගයේ නොවන්නා වූ ඕපාසයන් ආර්ය මාර්ගයේ යයිද ආර්ය ඵල නොවන්නා වූ ඕපාසයන් ආර්ය ඵලයයි යයිද අදහාගනි. උද්‍යබ්බේ ඥානය පුළුල් වීම අනුව විපස්සනා ඥානයන්ද මේරීමටපත් වී ඕපාස ආලෝකය පහළ වූ විට මට මීට පෙර මෙසේ වූ ඕබාස ආලෝකයක් පහළ නොවිය යන්න පමණක් අට කතාවෙහි පෙන්වා දී ඇත. පෙරදී එක්වරක්වත් ආලෝකය පහළ නොවිය. දැන්වනාහි පහළවන්නේයයි නොකියයි. මේ කාරණය ගැනද විශේෂ සැලකිල්ල යොමු කළ යුතුය. පහත සඳහන් කාරණය ගැනද සැලකිල්ල යොමු කර බලන්න. විසුද්ධි මාර්ගය 478 පිටුවෙන්. ඕවාස ආලෝකය පහළ වූ සේම එම ඥානයන් ආදී එක එකක් පහළ වන විට යෝගාවචරයා සත්‍ය ලෙසටම මට පෙර මේ ස්වභාවය ඇත්තා වූ ඥානයන් පහළ නොවූ විරූය. මේ ස්වභාවය ඇත්තා වූ ප්‍රීති පස්සද්දි සුඛ අදිමොක්ඛ විරිය සති උපේක්ඛා එනම් විපස්සනා උපේක්ඛා తත්‍ර මංජතත්තා චෛතසිකය හා නිකාන්තියද පහළ නො වූ විරූය. ඒකාන්තයෙන් නොවැරදීම ආර්ය මාර්ගයට මම පැමිණීමේ ආර්ය ඵලයට මම පැමිණීමේ යයි එම යෝගාවචරයා ආර්ය මාර්ගයේ නොවන්නා වූ ඥානය ප්‍රීති පස්සද්දි සුඛ අධිමුක්ඛ විරිය සති උපේක්ඛා නිකාන්ති යන ආර්ය මාර්ගයේ යයිද ආර්ය ඵලය නොවන ඥාන ප්‍රීති පස්සද්දි සුඛ අදිමොක්ඛ විරිය සති උපේක්ඛා නිකාන්ති ආර්ය ඵලය යයිද වැරදි ලෙස ගනී මෙහිදීද පෙරවනාහි මෙලෙස මේ ස්වરૂපැත්තා වූ විපස්සනා ඥාන මේ ස්වરૂපැත්තා වූ ප්‍රීති පස්සද්දි සුඛ අදිමෝක්ෂ විරිය සති උපේක්ඛා නිකාන්ති පහළ නොවි යයි අදහස් කරයි සංසාර ගමන පුරාද මේ ජීවිතයේද ඥාන පීති පස්සද්දි සුඛ අදිමොක්ඛ විරිය සති උපේක්ඛා නිකාන්ති යන මේවා වරක්වත් පහළ නොවි යයි අදහස් නොකෙරේ. ඊතා බලවත් වූ කාර්යක්ෂම වූ මෙම විපස්සනා ඥාන විශේෂයෙන් මෙවැනි ප්‍රීති විශේෂයෙන් යනාදී පෙර පහළ නොවූයේ යයි කීම මෙයින් අදහස් කෙරේ. මෙවැනි ඥාන විශේෂ මෙලෙස වූ ප්‍රීති අනාදී දේවල් පෙර පහළ නොවුවත් මේ ඥාන විශේෂ ප්‍රීති විශේෂ යන දේවල් හැර අනිකුත් ඥාන විශේෂ ප්‍රීති විශේෂ යනාදීන් පෙර පෙර පහළ වූ විරූමය අඩුම මට්ටමින් නාම රූප පරිච්ඡේද ඥානය පච්චේ පරිග්‍රහ ඥානය සම්මස්සන ඥානය හා තරුණ උදයබ්බේ ඥානය යන මේවා ඒකාන්තයෙන් පෙර පහළ වී ඇත්තේමය. තවදුරටත් භවයේ දිගටමද එක්වරක්වත් ප්‍රීතිය පහළ නොවුනේ යයි යන්න සිදුවිය නොහැක්කකි. එසේම මෙවන් ඕබා සාලෝක වර්ගයන්ද පහළ නො වූ විරූම යැයි අදහස් කෙරෙයි. ඕබාස ආලෝකය පෙර වරකටවත් පහළ නොවූයේ යයි කීම විය නොහැක්කකි. අනිකුත් උසස් සමත භාවනාසිත විපස්සනා භාවනාසිත නිසා පහළ වූ ඕබාස ආලෝකය හා මෙම එළඹී උද්‍යබ්බේ ඥානයේ හේතුවෙන් පහළ වූ ඕබාස ආලෝකය සම නොවන බැවින්ද එක අතකින් සමබවක් ඇති බැවින්ද මේ උද්‍යබ්බේ ඥානයේ හේතුවෙන් පහළ වූ ඕබාසේහි එනම් විපස්සනා ඕපාස ආලෝකයේ ಗುಣ තේජස අගය කිරීම සඳහා විශේෂයෙන් විස්තර කොට දක්වන ලද්දේයයි සලකා ගත යුතුයි. එම නිසා එක් ක්‍රමයක් අනුව භාවනා කළ නිසා සමාධිය සෑහෙන ප්‍රමාණයට දියුණු වී වරින් වර ෂණික වශයෙන් ආලෝක ප්‍රභාව ඇතිවීම නැතිවීම පහළ වූ විට මෙම උද්‍යප්පේ ඥාණයට ළඟා වී යයි අදහාගතහොත් පින්වත් ඔබ මේ ශාසනයේ මහා පරාජයක් ලැබුවා වන්නේය. හේතුව නම් හේතු ධර්මයන්ද සහිතව රූප නාම පරමාර්ථ ධර්ම ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනාවට නංවමින් මානසිකාරය පැවැත්වීමෙන්ම උද්‍යව්‍ය ඥානය යන්න පහළ වීම සිදු විය හැකි බැවිනි.